අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහායි රැස්වලා ඉන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ඒවමේව කෝ භික්ඛවේ යාකාචි වේදනා අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තිකං වා බහිද්ධාවා කෝලාරිකං වා සුකුමං වා දීනාවා අනීතාවා යං দূරේ සම්තිකේවා තං භික්ඛු පස්සති උපනිච්ඡායති යෝනිසෝ උපපරික්කති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ දේශනාවලිය සඳහා මේ පේන පින්දුපම සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. මේ සූත්‍රය ਸਰවඥ භාෂිතයක් ඒක සංයුතනිකාය ඛණ්ඩක වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන සාමාන්‍ය ප්‍රමාණී සූත්‍රය. ඒක මේ පංචස්කන්ධය පිළිබඳව භාවනා කරන යෝගාවචරයෙකුට බුද්ධජානනාංශේ ඒක දිහා හරියට බලන ක්‍රමයක් උපමා උපමේ ය ගැළපීම හරහා පෙන්වා දෙනවා. ඒ විශේෂයෙන්ම රූපස්කන්ධයට උපමා කරන්නේ පෙන පිටක්. ඒක නිසා ඒ ඒ උපමාවේ නාමානෝ සූත්‍රයක් නම් කරලා තිනවා පේන පින්ඩූපම සූත්‍රය කියලා. පෙන පිටක් උපමා කරගත්ත සූත්‍රය කියලා. නමුත් ඒක අපි ඒ ඒ ස්කන්ධයන් අනුව අපේ දන්න ප්‍රමාණයට විග්‍රහ කරන යනකොට වේදනාව සඳහා වෙන උපමාවක් බුදුරජාණන් වහන්සේ ගෙන හරපාන. ඒගොම සංඥාව සඳහා වෙන එකක්. සංස්කාර සඳහා වෙන එකක්, විඥානය සඳහා වෙන එකක්. ඉතින් අර මුලින් ගත්ත වෙනපින්දේ නැත්නම් රූපයේ රූපස්කන්ධේ දැනුම අනුව නැත්නම් ඒ ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් අනුව ඒ යෝගාවචරයා ඊගාවට රූප නොවෙන නැත්නම් අරූපවන වේදනාවට යොමු කරනවා. නමුත් ඒ වෙන යොමු කරවන්නේ අර මූලික පසුබිම කපා ගැනීම බිම සකස් කිරීම කරලා ඉවර වෙනවා. ඒ සකස් කිරීම කරන්නේ රූපස්කන්ධය හරහා. ඒකට අපි සතිපට්ඨානේ කායානුපස්සනාව කියලා කියනවා. නැත්නම් රූප කර්මස්ථානය කියලා කියනවා. ඒ මොකද ඒක අල්ලන්න කිරන්න මනින්න පුළුවන් එකක් නිසා. ඒ හරහා අපි උපයාසපයාගත යුතු ඒ ශද්ධා වීර්ය සතිය සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම වැඩෙනකොට ආයි වෙනමම මේ රූප කායනුපස්සනාව නතර කරලා විඥානුපස්සනාවට යනවයි කියලා එකක් නැහැ. අර කායනුපස්සනාව කියන ආවරණය හරහාම නැත්නම් ඒක තුනී වෙනකොට ඉති අතින් තියෙන වේදනානුපස්සනාව පේන්න පටන් ගන්නවා. ඉතින් මේක අර රේකී ක්‍රමයට කල්පනා කරන කෙනාට එහෙම නැත්නම් මේ ඔළුව කුරුවල් වෙච්ච කෙනාට හිතනවා මේ කායනුපස්සනාව කරලා ඒක පැත්තක තියලා ඊගාට වේදනානුපස්සනාව අරගෙන ඊට පස්සේ ඒක පැත්තකින් තියලා මේ සංඥා ස්කන්ධයට යනවා කියලා එහෙම එකක් නැත්තේ නෑ මේ ඔක්කොම එක පහම එකට තියෙනවා බලන බැල්මේ හැටි වෙනස තමයි විනාශය එන්නේ ඒක නමුත් ਸਰවචනාංශයේ මුලින්ම ආධුනිකයට නැත්නම් ආධිගමික විපස්සකයට මේ කායනුපස්සනාව දැන් කය අරමුණු කරගෙන නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස කය හෝ එහෙම නැත්නම් මේ හතර මහා ධාතුන්ගේ හැදිච්ච කය අරමුණු කරගෙන ඒ ಗುಣ ධර්ම වැඩෙන්න ආරිනවා ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා විමෙතනදී කරනවා. අපි ළඟ එදිනෙදා තියෙන මේ නීවර ධර්ම ටික වෙනුවට හරියට මේ ಗುಣ පහ ගන්නවා වගේ. එතකොට මේ යෝගාවචරයා මේ භාවනා කරට වාඩි වෙලා විනාඩි 20 යනකොට කොහොමඩක්වත් වේදනාවක් එනවා. ඒක මේ යෝගාවචරයෙන් යෝගාවචරයට වෙනස් එකක් නෙවෙයි මේ කයේ හැටි. එක විදියට කය තිනකොට භවන හරි ගියොත් සුඛ ප්‍රමෝද වේදනා එන්න පුළුවන්. භාවනා වැරදුනොත් කියලා යෝගාවචර හිතන විදිහට දුක් වේදනා පීඩාකාරී වේදනා එන්න පුළුවන්. අනේ වේදනා එනකොට ඉව පිළිබඳව අර රූපේ දිහා බලනකොට වගේම පූර්ණ නිගමන වලින් යන්නේ නැතුව අද එනකොටම මූල කඩාපනින් නැතුව අර වේදනා දිහා නැවත නැවත බැලීමට අපි කියනවා අනු අනුපස්සන අනු අනුපස්සන ඒ අනු අනුබාණ නිසා මේකට වේදනානු පස්සනා කියලා කියනවා. ඒක උපමාවක් වශයෙන් සර්වඥාන්සේ පෙන්නන්නේ අපි ඊයේත් මතක් කරගත්ත විදිහට මේ වර්ෂාණීතුයේ අයියෙන් වැසි වසින වේලාවක එකතු වෙච්ච දිය කඩਿੱත්තක් උඩට වැහි බින්දුවක් වටනකොට ඒ දිය කඩਿੱත්ත උඩ වෙන විපලමක් වතු වෙලා එනවා විවිධ මට්ටමේ. එනි විපල බව ලස්සනයි, බොහොම සමමිතිකයි. නමුත් නොබෝ වේලාවකින් ඒක විඳිලා යනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඥානවන්ත පුරුෂයෙක් මේ බැලුව බැලමට පේන්න තියෙන මේ ලස්සන වෙන බුබුල හොඳට බලාගෙන ඉන්නකොට ඒක අසාර දෙයක්, විත්ත දෙයක්, තුච්ඡ දෙයක් කියලා දැනගන්නේ යම් ආකාරයකද ඒ වගේ මේ භාවනා කරලා ආනාපානය කරගෙන යනවායි කියලා අපි හිතමු නේද කායන ප්‍රශ්නාව කරනවා කියලා නැත්නම් නිකන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න බව ඒකට අවදි බව, එළඹිච්ච බව, ඒකට අප්‍රමාද බව ඉන්නකොට මේ මඩ කෝරුවක බෙදම පුළු වෙනවා වගේ කොහොමඩක්වත් වේදනා සාගරයක අපි ජීවත් වෙන්නේ. නැතර මුලදි මුලදී මේ වේදනා යටපත් කරගෙන ආනාපාන නිමිත්ත, තනානාපාන සංඥාව හොඳට ප්‍රකටයි. ඒ ප්‍රකට තාක්කල් වේදනා ගැන අපි චෝදනා කරන්නේ නැහැ, දන්නේ නැහැ. අපි හිතන්නේ විනාඩි 20කින් වේදනාව එනවායි කියලා. නමුත් පටන් ගන්න තැනදිම වේදනාවක් තියෙනවා. ඒක බොහොම සියුම්. ඊට වෙනකොට මේ තමන්ගේ සතියත් බලවත් ඇති ආනාපානයත් ගොරෝසු ඇති. ඉතින් ඒ නිසා වේදනා පසුබිම් චිත්‍රපේ වේදිකාවේ පසුබිම් තලයේ ඉන්න මිසක යා මුල් ප්‍රධාන නළුවා වෙන්න එන්නේ නැහැ. නමුත් ටික වේලාවක් යනකොට කාරණා දෙක තුනක් නිසා මේ වේදනාවන්ගේ නැත්නම් වේදනා කියන නළුවා නැත්නම් මේ අරූප ධර්මය රූප ධර්මයේ යටපත් කරගෙන ඉදිරියට එන්න පුළුවන් ඒකේ ජවනිකාවේ එක අවස්ථාවක් විතරයි. ඒකට එකක් තමයි හේතුව මේ ආනාපානයම අපට දක්ෂව සූරව මනසිකාරය යොදා ගන්න පුළුවන් උනොත් අස්පනා අපිට තියාගෙන ක්‍රමයෙන් ආනාපානයේ ගොරෝසු තැන සිට මධ්‍යස්ථ තැනකට ඊට පස්සේ සියුම් තැනකටපත් වීම අත්දකින්න පුළුවන් දෙයක් ජීවිතේක ඒ සඳහා නිසින්ින්දී ආනාපාන දිහා බලන විට ඒක වෙනවා එතකොට ආනාපානයේ තියෙන සිත් බඳනා ගතිය අඩු වෙනකොට ඒ වෙනුවට පිටිපස්සේ තිබුණ එකක් ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. තවත් පැත්තකින් තියෙනවා ඕනම දෙයක් එක දිගට බලහිනකොට ඒ දේවිසී නුරුස්නා ගතිය පහළ වෙනවා. නීරස ගතිය පහළ වෙනවා. එපා වෙන ගතිය පහළ වෙනවා. එතකොට ඒක වෙනුවට තියෙන මොන මල දාටි හරි කමන්නේ බලන්න ඉතනවා. එතකොට වේදනාව අවස්ථාවේ අරගන්න. අනිත් එක තමයි ආනපාන දිගේ හොඳට හිත මධ්‍යස්ත වෙලා සිහින් වෙලා යනකොට ඉති සංවේදී භාවය වැඩි වෙනවා. ඒ සංවේදී භාවය වැඩි වීම නිසා මේ මූණ පුරා නලියන ගති නියපොතෝල වෙනම වර්ධි වස්තු ගහිනවා ගහිනවා. කන්සිලු වල එම නලියන ගතිය එනවා. ඇස්කෙවිනි කහනවා. නායද පැත්තේ කටපල්ලේ දෙබරයක් බැඳා වගේ හද වෙන ගති පේනවා. ශරීර පුරාම උණුසුම් සිසිල් බුබුලු දානවා පේනවා. ඉඳපු තැනක් රත් වෙනවා. තව තැනක් සීතල වෙනවා. බර වෙනවා. ඇහැල්ලු වෙනවා. ඒව වෙනදා නොතිබී මතුවෙන්න වගේ එන්නේ. නැත්නම් ඒකට හේතුව භාවනා කරන නිසා මතුවීමක් නෙවෙයි. භාවනා කිරීම නිසා හිතේ සංවේදී භාවය වැඩි වෙනකොට පිළිද චෝදනා කරන මට්ටමේ නොතිබිච්ච මේ පුංචි වේදනා සංවේදනා වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වේදන කායනපසනාවට පස්සේ වේදනාපසනාව එන බව කොතන හරි අහලා තියෙන යෝගාවචරය. ඒක ලෑස්තිලෑන එකන ඒක කරදරයකට ගන්න යා දන්න මේ භාවනා වෙදියුණුවක් කියලා. නමුත් අර කයට ආශාව වැඩි එකන එතන මේ කය මමයි කියාගෙන ඉන්න එකනට මේ මොකද කයේ නලිය පණුව නලියන්න පටන් ගන්නනි. මේ මොකද මේ කය වැස්සට දෙමින වගේ නලියන්න පටන් අරගන්නේ. මොකද මේ කය වෙනින්න පටන් ගන්නනි. මොකද මේ කය ගෙවුලන්න දෙතරන්න පටන් ගන්නනි කියලා අරකට මැස්සෙක් කනරත් අකමැති එක්කනට මේක තද අභියෝගයක් වෙනවා. අනිත් එක යා මේ තියෙන කාරණා හිතනවා තමන්ගේ අත්තරද්දක් නැත්නම් මේ කයට රෝගයක් එන්න හදනවා තන්නි රෝගයක්. ඉතින් ඒක කියන්නේ නැහැ. කිව්වත් කියන්නේ චෝදනා ස්වරූපේ. ඉතින් එතකොට ඒ වැඩි හිටියන්ට සිද්ධ වෙනවා ගුරුවරුන්ට සිද්ධ වෙනවා මෙහා ලව්වා ඒ පේන දේ පේන හැටියට වාර්තා කරවන්නේ උපමා දෙන්න ආප්තෝපදේශ දෙන්න කමඨාන සුද්ධ කරලා අස්සන්න අසලා මේක එනකොට මේක පුද්ගලික දෝෂයකට ගන්න එපා ඒක එනි විදිහට මතක් කරන්න මතක් කරලා මේ අද ධර්ම දේශනාවට මුලින් තියාගත්ත ඒ සරුවච්ච දේශිත ශ්‍රීමුක පාඨේ වගේ ඒව මේව කෝපික වේ යාකාච වේදනා මහණි ඒ මේ අර දීපාරක දියකඩිටක අචයි බින්දුවක් කඩනකොට එක පාට පැන නැගින දීපබුලක්ෂේ ඒ වාගේ මේ ශරීරයෙන් එකින් එක තැන් තැන් වල පතු වෙන යාකාච වේදනා යම් ඒ වේදනාවක් වෙනවනම් ඒක අනපේක්ෂිතව අහම්බයක් කරදරයක් අරියාදුවක් කියලා බලන්නේ නැතුව ඒ වේදනාව නම් ඉස්මතු වෙන්නේ වේදනාවේ මුලැමැදාක බැලීම නම් වූ විපස්සනාවයි දැන් ඇත්ත ඇති හැටියෙන් දැකීම කරන්ඩ ඒ යෝගාවචරයට අවශ්‍ය කරන එකම ආයුධය තමයි මේ භාවනා කරගෙන යනකොට වේදනාව එනවා අන්න ඒකට ලෑස්තිලා යන්නේ මේ ලෑස්තිලා යනවයි කියන එකේ තියෙන වටිනාකම හොඳටම පේනවා මේ පාරදක්ෂ ව්‍යාපාරේ පළවෙනිම ආප්තෝදේශය තමයි be prepared ඒ තමයි මේ මේ වගේ තැන් වලට ආපුවාම ඒ යොදලා තියෙන දේවල් අපේ gedara සැලසුම් කරලා තියෙන විදිහට නෙමෙයි මේ සැලසුම් කරලා තියෙන්නේ. ඒ ඕනම දෙයකට සූදානම් ශරීරේ. සිංහලෙන් අපි ඒක දාන්නේ සූදානම් ශරීරේ කියලා. ඒ වගේ භාවනාවට බහපගෙනා කායන ප්‍රශ්නාව නැත්නම් රූප කර්මස්ථානට බහැලා ඒක හරි වුණා හෝ වේවා වැරදුනා හෝ වේවා එන දෙයට සූදානම් ශරීරය කියලා කියන්නේ මතු වෙන්නේ වේදනාවක් නම් ඒක ආනාපානේ යටපත් කරගෙන අප එකක් වෙන්න පුළුවන් නැත්නම් ආනාපානෙ තියෙද්දිම පැත්තකින් වෙන එකක් වෙන්න පුළුවන්. නැත්නම් ආනාපානෙ තියෙද්දිම පිටිපස්සෙන් වෙන එකක් වෙන්න පුළුවන්. යෝගාවචරයට පේනවනම් තමන්ගේ සංවේදී භාවය අනුව දැන් මේ ආනාපානෙ දිහා බලනකොට එක්ක පිටින් එක්ක පැත්තෙන් එක්ක පැත්තකින් නැත්නම් ආනාපානෙ තලාව බාගෙන මේ වේදනාවක් එනකොට ඒකට කනපින්දම් ගහලා ඔළුව අත ඉසాత බැඳගෙන අඬනවා වෙනුවට මේ මතුවෙන වේදනාවේ ආනාපානේ බලන්න ආසේ මුලමෙදාක බලන්න ගත්තොත් ඒකට වේදනාවේ තියෙන අසාරකම වේදනාවේ තියෙන රිත්ත භාවයේ තුච්ඡ භාවයේ දැනගන්න එක උපක්‍රමයක්. කාලානුරූපව කොහොමද ඒක පාට නිකන් දීපු බ්ලොක් පච්චිලා බෙදලා යනවා වගේ මතුවෙන එක මුලැමැදාක බලන්න කියන. ඒක සඳහා අත්‍යවශ්‍ය දේ තමයි ලෑස්තිලා මේක. ඒකට කියනවා ඒ වේදනාදියා බලනවා උපනිජ්ජහයති. ඇහක් පිට ඇහක් තියාගෙන බලන්නේ. ඇහ කරවිල වෙනකම්ම බලන්නේ. යෝනිසෝප පරික්කති ඒ පෙන්නන ඕනම දෙයක් වේදනාව ඇවිල්ලා රට රංගන රංගනය එයාගේ භූමිකාව මොන එකක් පෙන්නුවත් නුවණින් බලාගෙන ඉන්නකොට පේනවා මේක නිකන් කපුරු පිච්චුවා වගේ ඒක තිබුණ තැන සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. හට ගන්නා ස්වභාවයත් ආ වූ යම් වේදනාවක් ලෝකේ තියෙනවා නම් ඒක නැති වෙන ස්වභාවය ඇත්තේ වෙන්නේ. ඉතින් මේක තමයි භයානකම දේ වෛද්‍ය ශාස්ත්‍රයේ. වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ වේදනාවක් ආපු ගමන් පොලිමටෙන්ඩිය කියලා. ඒගොල්ලෝ කියන්නේ මේ වේදනාව වෙන්නේ වේදනාව විසින් යනවා. පොඩ්ඩක් හිතපන් කියලා. නෑ පහ වුණොත් අමාරු වෙනවා. ඉක්මනටම එන්න පොලිමට තුන්ඩුවක් අරගෙන ස්පෙෂලිස්ට් කෙනෙක් අල්ලන්න කියලා. ඉතින් මේකෙන් හම්බ කරනවා ඒගොල්ලෝ. ඒක ඉදක් තිබුණා. බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා. ජනජේ ජීවකයන් නගන වෙදකම් කරා. නමුත් මෙතන කියන දේ තමයි මේ වේදනාව තියෙන්නේ ගස්කල් වල නෙවෙයි. මේ වේදනාව තියෙන ඇලදොලෙත් නෙවෙයි. මේ මම කියා ගන්න ශරීරයේ තමයි. ඒ වේදනා යන්තාක් Tamanට සංසාර දුක් ගෙන දෙනවද? ඒ තාක් දුරට ඒක නිවන් දොරක් පාටපත් වෙනවා. හරි හැටියට බැලුවොත්. නිසා එන වේදනාවේ මේ මුල මේ මැද මේ අග කියලා බැලුවොත් අපි අර ඊ කියපු විදිහට ඒ වේදනාව දිහා බලනවා ඇහක් පිට ඇහක් කියලා කරවිල වෙනකම් බලාගෙන ඉන්නවා නැත්නම් නුවණින් සලකා බලනවා නම් පේනවා ඒ වේදනාව සැපෙන් පටන් ගන්න ඉවර වෙනකොට දුකයි. දුකේ නාමයෙන් පටන් ගන්න ඉවර වෙනකොට සැපයි. නමුත් මේක අපි බලපු නැති නිසා දැක්කේ නෑ. අපි මේ සැප වේදනාවට තියෙන කෑදරකම නිසා සැප වේදනාව යනකොට අපිට ලපකලලක් කරදරයක් ඇති කරලා ගියාට අපි ඒක කරන් ගන්නෑ. දුක් වේදනාව වෙනකොට ඒකට කියන ද්වේෂය නිසා ඒක යනකොට අපිට සැප දුන්නත් අපිට පේන්නේ නැහැ මොකද අපේ හිත තියෙන්නේ මෝහ වෙලා. ඉතින් මුලමෙදාක බලනවනම් ওই පැතිකඩ දෙකම හම්බ වෙනවා. එකක් ලෑස්තිලා යන්නේ. දෙක ඒ වේදනාව උපදින එක නෙවෙයි නැති වෙන්නේ. උපදින සැප නම් නැති වෙනකොට දුකක් වෙලා ඉවරයි. උපදිනකොට දුකක් නම් නැති වෙනකොට සැපක් වෙලා ඉවරයි. ඒක නිසා අපි බැලුවට මේ උපදින තාක්කල් දේවල් නැති වෙනවා කියලා කිව්වට උපදින එකම නෙවෙයි නැති වෙන්නේ. මේක අපට සැප වෙන විදියට අටුවාව පොඩ්ඩක් අපිට පටලවලා පෙන්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. උපතක් පැනෙනවා. අපි ගත්ත සැප වේදනාවක්. ඊට පස්සේ ඒකේ වය නිවරක් තියෙනවා. මැද අපිව තිතිය කියලා කිව්වට ඒ තිතියගේ වෙනස් වෙන බවක් තියෙනවා. ඒකත් ස්ථිර නැහැ. අභිධර්මයට අනුක කියන්නේ උපාද උපාදේ වය භංග. උපාද තితి භංග කියලා මේක තిතියක් කරගෙන තියෙනවා. ඔතෙන්දී අපි නිත්‍ය සංඥාවට වැටෙනවා. බුද්ධඥානයේ පින්නනේ ওই තిතියක් කියලා ගන්න හදන එක වෙනස් වෙන සුළු දෙයක්. තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායතිය. නමුත් අටුවාවේදී මේ වේදනාවක් මතුවෙලා ඒක ඉන්නවයි කියලා. චිත්තක්ෂණයක් ඉන්නවයි කියන එක අපිට කවලා තියෙනවා. මොකද ඒක අපි හරි ආසයි. මේ වැල්ලේ දෙල්ලම් කරනකොට මේ වැලි මාලියාව කඩායයි කියලා හිතන්නේ නැතුව මේක ඉච්චරයි කියලා හැදුවොත් තමයි මේකට මෝස්තර දාන්න පුළුවන්. මේ හදන වැලි මාලිගාව කඩා වැටෙන සුළු එකක් එනවා. ඕකට අපි ආලවට්ටම් දාන්නේ අපි මේ රටවුණු කැලකින් හරි, තබන් කැලකින් හරි අපි කැටේමක් කැපුවොත් අපි දන්නවා විවිධ කැඩෙන්න නිසා, දිය වෙන්න නිසා අපි ඔකට එච්චර ආලවට්ටම් දාන්නේ අපි ඒක රත්තරන් කැපුවොත් කරවලි කැලෙන් කැපුවොත් නම් අපි ඒකේ තියෙන නිත්‍ය සංඥාව නිසා මේකට කැටයන් කොටනවා. අපි මේ කැටයන් කොටන්නේ මේ වේදනාව නිත්‍යයි කියලා හිතන නිසා තමයි. නමුත් බුදුජානනාංශ පෙන්නවා කැටයන් කොටන්න සාරයක් මේකේ නෑ. කැටයන් කොටන්න ආලවට්ටම් කරන තරම් මේකේ තුච්චයි රිත්යි. ඒකගෙන උච්චර කතන්දර හදාන දෙයක් නෑ. ඒ නිසා අපි පොත කියවුවොත් පේන තියෙන උපාදේ වය අතරමැද තීතියක් තියෙනවා. නමුත් බුදුජානනාංශ අපිට ඩොක්කක් කරලා කියනවා ඔය තිතියක් කියන එක වෙනස් වීමක් තියෙන උපදින දේ නෙවෙයි මැරේ. ඒ නිසා වේදනාවේ මුල බඳාක බැලුවොත් ඒක අපිට ආය ආනාපානට දාලා බලන්න පුළුවන්. ආශ්වාසයේ පටන් ගන්න තැන ඉඳලා ඉවෙනකම් බලාන ඉඳලා ඉවරම වෙනවා බලනකොට බලන මිනිහත් වෙනස් වෙලා ඒ ආශ්වාසයත් වෙනස් වෙලා. ඒක හොඳට පේනවා ආශ්වාස ප්‍රශ්වාසයේ කියන රූප ධර්මයට වැඩිය මේ නාම ධර්මයේ උපදිනකොට සැපක් නම් ඉවරනකොට දුකයි. පටන් ගන්නකොට දුකක් නම් ඉවරනකොට සැපයි. මේක බලන්න බෑ මේ අවස්ථා තුනම එක ඉල්ලේ උපනිච්ඡායනය කරන්න නැත්තම්. අපිට ඒක කරගන්න බැරි මොකද සැප වේදනාට තියෙන රාගානුසය නිසා. ඒ දානුසය ධර්ම නිසා. පටිඝානුසයට තියෙන පටිඝානුසය නිසා දුක් වේදනාට තියෙන පටිඝාන නිසා අපි බලන්නේ මත් වෙලා නම් කවදා හෝ බලලා බලලා බලලා බලලා ලෑස්තිලා ගිහිලා මේ වේදනාව පිළිබඳව පූර්ණික මොනින් නැතුව බලන්න ගිය දවසේ පේනවා ඒක වෙනස් වෙනවා එතකොට තේරෙනවා සැප වේදනා දුක් වේදනාට යන්න ඉස්සෙල්ලා ওই දෙකටම අල්ලන්න බැරි මැද කැලක් අතර දුක් වේදනාවද සැප වේදනාට යන්න ඉස්සෙල්ලා මේ දෙකටම අහුවෙන්නේ නැති තැනක් අහුවෙනවා මේක අපි දැකලා නැහැ මේක අපිට භාවනාදී අනිවාර්යයෙන්ම දකින්න වෙනවා ඒකට බුදුජානනාංශේ නමක් දෙනවා අදුක්කම සුඛ වේදනාව එහෙම නැත්නම් මජ්ජත් වේදනාවක් නැත්නම් උපේක්ෂාසගත වේදනාවක් කියලා මේක දකිනකොට තමයි ඔය කම්මැලිකම ඉන්නේ මේක දකිනකොට තමයි පාවෙන්න පටන් අරගන්නේ මේක දකිනකොට තමයි නීරස වෙලා නතර කරලා යන්න හිතෙන්නේ ඉතින් ඒක යෝගාවචරය මේ වේදනාවේ මන හීන ප්‍රනීත භාව දෙකයි මේ තියෙන කියලා දන්නවනම් සැප වේදනාවට ප්‍රනීත භාවයක් තියෙනවා දුක් වේදනාවට හීන තුච්ච භාවයක් තියෙනවා අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව දන්නේ නැත්නම් හීන භාවයට වැටෙනවා අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව දන්නවනම් ප්‍රණීත භාවයට වැටෙනවා ඉතින් ඉන්සාල ඇස්ට්‍රලා කිය කෙනා කවදා හෝ මේ නීරසකම කම්මැලිකම එනකොට දැන් මම උච්ච සැපයකක් නෙවෙයි උච්ච දුකකක් නෙවෙයි නමුත් වේදනා චෛතසිකයේ මෙතෙක් නොදැක්ක පැතිකඩක ඉන්නේ කියලා බලන්න නම් මේ වේදනාව සම්පූර්ණ ජවනිකාව මුලමඳාක දකින්න ආන්නේ විතර බලانے යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක්කල් ජීවිතේ ජීවත් කරලා තියෙන සැප හොයනවා කියන ඒකායන වැඩක ඒක හරියට බూరుවගෙන් බර අදිනකොට ඊට උගේම පිටේ ලී කැලකට ගාලා ඉස්සරහින් කැරට්ටලයක් එල්ලුවාම ඌේ කැරට්ටලේ ගන්න යනකොට ඌ බර ටික ඉබේම ඇදෙනවා. කවදාකවත් ඒකට කැරට්ටලේ දෙන්නේ නැහැ. කැරට්ටලේ එල්ලෙලි තියෙනවා. ඒ නිසා අපේ මේ ජීවිතේ සැප හොයන ගමන බෝරුවා කරට්ටලේ පිටිපස්සේ යනවා වගේ. හැබැයි අපෙන් ගන්න තියෙන කැපිටල් කඹරවා ගන්න. අපෙන් ගන්න තියෙන දහසකම අපෙන් ගන්න. අපෙන් ගන්න තියෙන බැල ගතිය අපෙන් ගන්නවා. දැන් දෙඤ්ඤම් කියලා සැපේ. මේක තමයි දේශපාලන කියන්නේ. මේකට තමයි ආර්ථික විශේෂඥයෝ පතර මොලේ පාවිච්චි කරලා සමීකරණ ලියන්නේ දුප්පතුන් නැති ලෝකයක් දෙන්නක් කියලා. සමාජ විද්‍යාඥයෝත් කියනවා අපි මේ හුදුවට සම සමාජයක් හදාගත්තොත් හිතගෙන දිවි ලෝකයක් මේක මවන්න පුළුවන්. මම කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. බුදුජානක කියන මුළු ලෝකෙම පිළිලා තියෙන දුකක මේ අසුචියේ මොන රත්තරන් හොයන්නද? අසුචියේ මොන මණික් හොයන්නද? ඒසක දුක බව පිළිගන්නකොට පිළිගන්න එක නැස්චාත්වාදයක්, උච්ඡේද දෘෂ්ටියක්, අකිරියවාදයක් කියලා නවීන විද්‍යාව කියනවා. බුදුරජාණන් කියනවා කාල කාල වරෙන්කෝ කක කක වරෙන්කෝ කාලිවල නරක කොහෙද එන්නේ අන්තිමට එනකොට මේ දුක තමයි. ඒ නිසා ඒක පාර ගන්න අසුලව භාවනා කරන්න යන කෙනාට අපි කියනවා තපස්ස කියනවා. තපස්ස කියන්නේ ඕකට තමයි. අනේ තපස්ස කියනකොට පේනවා මේ අදුක්කම සුඛ වේදනා ප්‍රතික්ෂේප කරලා සැප දුක දෙක විතරක් අරගෙන ඒ සැප සඳහා යන ගමන ඒකාන්තයේම පොට්ට හරකෙක් එක පැත්තට කාගෙන කාගෙන යනවා. උට ඇස් දෙකම පේන, පේන හැපැතර කාගෙන කාගෙන යනවා උට පේන්නේ මේ සම සමව කනවා වගේ. ඒ නිසා හැම එකම බල්ලවලි ගැල්ලන්ට කරකිනවා වගේ. එක්ක වාමාංශිකෝ කරනවා නැත්නම් දක්ෂිනාංශිකෝ කරකිනවා. කරකිච්චත් ඒ කර කර කියන. නිසා වේදනා දෙකක් නෙවෙයි තුනක් තියෙනවා කියපු දවසේ එයා ලොකු කල තුනකකට යනවා. සර්වඥාන්සේ වැඩ ඉන කාලේ සංඝයා අතර ප්‍රශ්නයක් මතුණා. එක සංඝයා වහන්සේ නමක් කිව්වා මේ වේදනා චෛතසිකය මට හොඳටම තේරෙනවා බුදුහාමර කියපෙත් මට හොඳටම ඇහිලා තියෙනවා. සැප වේදනා දුක වේදනා දෙක තමයි කියන්නේ. ඉතින් ළඟ ඉන්න කෙනෙක් කිව්වා උඹ බලපන් උඹලා මේ පුතුන් දැකලා කියනවා කියන බණේ. අයි මොනවා මිනිස්සු කියනවනේ බුදුහාමර සැප දුක අදුක්කමස කියලා තුනක් තියෙනවා කියලා. නෑ නෑ නෑ මේකක් නෑ මට කියලා තියෙනවා මට ඇහිලා තියෙනවා මම දන්නේ දෙකයි. ඒ දෙන්න අතර එකින් උරස්පාස්. ඉතින් තව එක්කෙනෙක් කතා කරත් අපි දෙන්නම මෝල්ලු. මේ මගේ වචන නෑ ඒක පොත්වල ඌව නෑ නිකන් කරන්නේපා. උඹලා දෙන්නම මෝල්ලු ඔබ කියනවා සැප දුක විතරයි කියලා. මේ මනුස්සයා කියනවා සැප දුක අදුක්කමද කියලා. බුදුහාමර පහකට කියලා තියෙනවා. සුඛ වේදනා, සෝමනස වේදනා, දුක්ඛ වේදනා, දෝමනස වේදනා, අදුක්කම සුඛ වේදනා පහකට කියලා තියෙනවා. දැන් ඒගොල්ලෝ තව කට්ටියක්. තුන් දෙනා එකට වෙලා බලු පොරේ ගහ ගන්නවා, ආරණ්ඩු කරනවා, වාද කරනවා. මේ පුතේ නැසෙ එතෙට එනකොට දැන් මේගොල්ලන්ට දැන් බුදුහාමර ආවට පස්සේ ඉතින් ඔක්කොම ධර්මේශ්වරනේ අයිතිකාරයනේ මහනි මොන වගේ කතාවකද උඹලා ඉදිලා හිටියේ මම එනකොට මම ආපු නිසා මොන වගේ කතාවක් දාඩාලුනේ කියලා ඊට පස්සේ ඉතින් ඒකකොට දැන් තුන් දෙනාම සමතත්තරපත් වෙලා එක්කෙනෙක් කියන අවසරයි සෝංශ මමයි පටන් ගත්තේ මම කිව්වා මම ඔබ වහන්සේගේ ධර්මය අහලා තියෙන අස්පනා පිට සැප දුක විතරයි තියෙන්නේ කියලා. ඒතර මෙයා කියනවා නෑ නෑ මේ සැප දුක නෙමෙයි අදුක්කම සුඛයකොත් පුත්‍රයන්ාංශය කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ දෙවෙනා හිතනවා පළවෙනි එක නම් බණ අහලා නෑ කියලා. ඒතර තුන්වෙනි එක නැගිටලා කියනවා නෑ නෑ නෑ සැප වේදනාට සෝමනස්ස වේදනා කියලා තව එකක් තියෙනවා. දුක් වේදනාට දෝමනස්ස වේදනා කියලා එකක් තියෙනවා. බුදුන් සෝමන්තට විස්තරකට පහක් කියනවායි කියලා. ඒතර පුත්‍රයන්ාංශ සදා කරනවා මහණෙනි. උඹලට සැක තියෙන තාකල් රණ්ඩු කරනවා. මම මේ ධර්මයට අධිපතියි. මට ඕන නම් මේ ධර්මයේ සැප දුක දෙකට බෙදලා විතක් කතා කරලා පෙන්නන්න පුළුවන්. මට ඕන නම් මේක සැප දුක අදුක්කම වේදනා කියලා තුනට දාලා කතා කරලා ගෙන්නත් පුළුවන්. මට ඕන නම් මේක අදුක්කම සැප වේදනා, දෝමනස වේදනා, සුඛ වේදනා, සෝමනස වේදනා අදුක්කම සුඛ වෙන පහට දාන්න පුළුවන්. මට ඕන 108කට දාලා පෙන්නන්නත් පුළුවන්. මේ ධර්මයේ තියෙන රණ්ඩු කරන්න නෙවෙයි. සැප දුක කියලා දන්නවට පටන් ගන්න ඇති එක. පටන් ගන්න කරගෙන කරගෙන යනකොට තුන්වෙනි එකක් හම්බුනාට ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේ සියල්ලම මේක දත යුතුයි කියලා නොදන්න කට්ටිය පහත් කළා ගන්නත් එපා. මේ තුනක් දැනගෙන ඉදිරියට යනකොට පහක් හම්බ වෙනවා. මේ පහ හම්බුනාට පස්සේ අයියෝ මම මෙච්චර කල් මොකටද යදන්නේ දන්නේ කියලා ආඩම්බර වෙන්න යන්නත් එපා. දන්න තුනස පහත් කරන්නත් එපා. ලෑස්තිලා යන්න මේක ඉන්නේ ඉන්නේ වැඩි. ඉතින් නිසා භාවනා කරන්න යන කෙනා අන්නේ විවෘත මනසක නැතුව මම දාන්නම් මෙන්න මේකමයි සත්‍යය. අනිත් වාසියල්ල බොරු කිව්වොත් ඒක තමයි බුද්ධ ඥානසේ පෙන්වන භයානක දෘෂ්ටි. ඒක විශේෂයෙන්ම වේදනාවට යනකොට හොඳට පේනවා අපි මුළු මානවයම ඒකාන්ත සැප හොයාගෙන යන ගමන නිසා අද මිනිස්සු එක එක ජීවත් වෙන්නේ ඔක්කොම කවුදෝ ගහන පෙර පාදයකට පාද තාලයකට නටන බැලියෝ බවට පත් වෙනවා. මේකට බටහිර මානසිකත්වය කියන ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා. ඕන කෙනෙක් නටන නැටිල්ල මේ සැප හොයාගෙන යන ගමන හරහා එයාගේ රංගනේ කියලා දෙන්න පුළුවන්. හැම හැරීමක්ම, හැම වචනයක්ම, හැම ක්‍රියාවක්ම, හැම හැතිවිල්ලක්ම සැප සොයා යන ගමන. හැබැයි අවාසනාවටලා දෙන එක එකකට හම්බෙලා නැහැ. මරනකොට හැම එකම මැරෙන්නේ අතිත්තෝ කාමදාසෝ අතිත්තෝ ලෝකෝ ඌනෝ කාමදාසෝ. ඌනම අතෘප්ති කරනවා. එසේ මානව ඉතිහාසයේ කිසිම මිනිසෙක් නැහැ මරනකොට සන්තෝෂෙන් පරිදි. බෑ ඉන්නකොට නම් අපලට තාත්තට වැඩිය අපි ශප හොයනවා තාක්ෂණයේ තියෙනවා ක්‍රමසාවිදි තියෙනවා. අපි දන්නවා අපේ දරුවෝ අපිටත් වැඩිය මේක හොයාවි. මරණ මොහොතේ ඇවිල්ලා බලනකොට ඒ බටහිර පොත් ලියන මිනිස්සෙක් කියනවා මේ ජීවිතය කියන සමීකරණය බොහොම දිගිලා. එන්නේ එන්නේ එන්නේ බොහොම සමසලයි. විශාල සමීකරණයක්. මේක සුළු කරගෙන සුළු කරගෙන අයින් එක තමයි ජීවිතය කියන්නේ. ඔය මරණය කියන්නේ මේක බිඳුවෙන් වැඩි කරන එක විතරයි. ඕනම දෙයක් බිඳුවෙන් වැඩි කරොත් බිඳුව වලටපත් වෙනවා. මරණයදී අපි උගන්න මොන නාඩගම් නැතුව මරණයදී බිඳුවට පයින්. අපි ජයග්‍රහයෝ ජීවත් වුණත් බිඳුව. පෙරදිලා ජීවත් වුණත් බිඳුව. සැපට හිටියත් දුකට හිටියත් කෝකට හිටියත් බිඳුව. ඒක නිසා මරණකම් තමයි ඔය ඔක්කොම දෙල්ලන් ඉන් එහාට ඔය එකක්වත් බලන්න නැහැ. අපි ගත කරන මොනම නාඩගමක්වත් ගණන්කාරකම් හයිය තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් තව මොකක්ද එකක් තියෙනවා නිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් තමයි. ඒක පොඩ්ඩක් නතර වෙලා මේක දිහා බලන්න ගියාම කියනවා අපිට ඒක බලන්න වෙලා නැහැ. මේ සැප හොයන්න තියෙනවා. මට විතරක් නෙමෙයි මගේ දරුවන්ගේ සැප, අම්මගේ අප්පගේ සැප, මේ ජාතියේ සැප, ආකමේ සැප හොයන්න දඟලනවා. මේක දිහා බලන්න වෙලාවක් නැහැ. නිසා යම් වෙලාවක මේක මුලැමැදාක බලන ස්වරූපයෙන් වේදනා જાති දෙකක් නෙවෙයි ඒ දෙක අතර තඩමාරු වෙන අවස්ථාවේ වෙනම එකක් තියෙනවා. ඒක දන්නේ නැති නිසා අපි ඒකට පාළුව කියනවා. කම්මැලිකම කියනවා. නීරසකම කියනවා. ඒකාකාරීකම කියනවා. තනි වුණා කියනවා. බය වෙනවා කියනවා. අසරණයි කියනවා. සැකයි කියලා කියනවා. නමුත් එතන නම් නිවන තියෙන්නේ. ඒ දෙක මාරු වෙන තැන නම් නිවන තියෙන්නේ. අපි මෙතෙක් කල මොකද්ද අවසල දෙන්නේ? අපි නිවන හොයන්නේ සැපේ. කවදාකවත් ලැබෙන්නේ නිසා සැපත් බෑ දුකත් බෑ ඉසබුතජනanse ඊමතක් කරපදාලට ශ්‍රී මුක දේශනාව පටන් ගන්නකොටම ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ ඔය සැප හොයාගෙන යන කාමසුකල්ලිකාණ යෝගයත් දුක හොයාගෙන යන අත්තිලමතාණ යෝගයත් දෙක අත්හැරීමෙන් තමයි මැදමාවත ගත්තේ කියලා. ඉතින් මේක ලෝක ජීවිතයට හම්බ වෙන ලොකුම ලොකු ජයග්‍රහණයක් විපස්සනා යෝගාවචරයට. එයා නිතරම දන්නවා. දැක ගන්න උත්සාහ කරනවා. සැප ආවොත් අංශභාගයි. දුකක් වැටුනොත් අංශභාගයි. මම ඇහැ ගහගෙන ඉන්න ඕනේ මේ සැපේ ඉඳලා දුකට මාරු වෙන තැන, දුකේ ඉඳලා සැපට මාරු වෙන තැන. ඒක පාළුවක් නෙවෙයි. ඒක නීරස ගතියක් නෙවෙයි. ඒක කම්මැලිකමක් නෙවෙයි. බයක් නෙවෙයි. ඒකට තමයි බුදුහාමර උහුතේ කලාව කිව්වේ. ඒ තමයි බුදුරජාණන් විවේකයේ කියලා කිව්වේ. ඒ තමයි බුදුරජාණන්සේ සාසන සම්පත්තිය කියලා කිව්වේ. ඒ නිසා ඒක බලාගෙන යන්න හරියට භාවනා කරගෙන යනකොට දුක් වේදනාවක් එනවා, නීරසකමක් එනවා වගේ. දුක් වේදනාව වගේම නීවර නීරසකමත් භාවනාදී එන එකක්. ඒක භාවනායේ දියුණුවක් කියලා. භාවනා ප්‍රතිඵලයක් කියලා. ප්‍රතිපදාවේ ඉදිරියක් කියලා. කෙලස් අඩුදනක් කියලා කල්පනා කරොත් ඒ මනුස්සයාට තේරෙයි මිතුආකල් සංසාරේ අපි එක හැක් වහගෙන ගිය ගමන දැන් මේ සැප දුක දෙකම දෙපැත්තේ අපේ සීමාව වශයෙන් අරගෙන ඒ දෙක මැද තියෙන මේ අදුක්කම සුඛ වේදනාව ගමනේ පෙර ගමන් කරුවා කරගත්තොත් අපි මෙච්චරම සුඛෝභෝගීත්වයට නට එකක් නෑ. අපි මෙච්චරම පාරිභෝගිකත්වයට නට එකක් නෑ. අපි මෙච්චරම මේ පුංචි දුකක් කෙනකොට ඉසాత බඳගෙන කැස්සක් හිමිසාවක් කෙනකොටම ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න යන එකක් නෑ. අපි මෙච්චරම හෙල්ත් ඉන්ෂුරන්ස් හදාගෙන නොමරණේ જાතියක් වෙන්න උත්සාහ කරන එකක් නෑ. අපි තේරුම් ගනි මේ දුක කියන එක ජීවිතේ කොටසක් කියලා. ඒතර කාටවත් බෑ අපි වෙනින් සැලසුම් හදාගන්න. එන්නේ එන්නේ අපි ස්වාධීන වෙන්න පටන් අර ගන්නවා. අපි බලන්නේ දැනට ඒ ස්වාධීනකම පාවා දීලා දාස භාවයටපත් වෙලා අපි සැපෙන් ලෙඩ නොයන, කරදර නොයන ආයතන හදාගෙන ඒ ආයතන වලට ජීවිතේ බාර දීලා අම්මා අප්පත් බාර දීලා දරුවොත් බාර දීලා අපි තුන අපි යුතුයකම් ඉෂ්ට කරයි කියන. ඒ ආයතන අපට කියන අමුතු කතාවක් මේ <clears throat> නගරයකට ගිහිල්ලා බලන්න කවදා පිස්සෙ පියාට පේන්නේ නැහැ. කවදාට වයසට ගිය මිනිහෙක් පේන්නේ නැහැ. කවදා ලෙඩෙක් පේන්නේ නැහැ. ඒ නිසා මේක තමයි දෙයයන් ආන්ති හදපු නගරේ. මේක දුක්ක දුන්න නැති ලෝකේ. ඉතින් මේ පොරලා තියෙන මේ බේල තියෙන මොනවත් පස්පිද කතා කරන්නේ. ඒ බලනකොට නාකි ටික තේරෙනවා පැටි මහ නිවාස වලට ගාල් කරලා. ලෙඩ ටික තේරම ස්පිතාල වලට ගාල් කරලා. පිස්සු ටික තේරම ඒ පිසන් කොටුවට ගාල් කරලා අර සුරංගනාවන් පුර පැසියන් පිල්ලම් කරන නගරයක් පෙන්නලා තිනවා. ඉතින් මේ නගරය දැක්කට පස්සේ ලංකාව වගේ මං වගේ මිනිස්සු කාපුවාම වෙන යකෝ මේකත් ලෝකයක් ධාරමානිස් කියලා හිතලා අයියෝ මේ තේරම ලස්සනට හදලා වේන හරියක් වේන තියෙන ඔක්කොම ලස්සන. හැබැයි එකෙක් එක කතා කරලා බලන්න උන් ඉන්නේ අසහන. ඉන්නේ එන ගහච්ච දෝ පිටිනියක් වගේ හිත දිහා බලනවා. බීලා විදි කරපු තැඹිලි කොම්බයක් වගේ හිත. හැබැයි බැලුව බැලමට අපේ රජය කියනවා අපිත් අවුරුදු 10කින් ආර්ථික සැලසුමක් හදලා අසවල් රට වගේ හැම නගරයක්ම පිරිසිදුට කොළවැලිය පිටලා නැහැ, පිස්සෝ නැහැ, නාකියෝ නැහැ, ලෙඩ්ඩු නැහැ කොහොමද සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරට හදලා දුන්නේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් නැති ලෝකයක්. මොකද දැක්කොත් කලකිරෙයි කියලා. ඒක හදලා දුන්නාට පස්සේ අපිට හිතෙනවා යකෝ මේක මරු ආර්ථිකේ. අපිට පුළුවන් ඉස්සරහට සැලසුම් කරන්න කියලා. නම් කරපු මිනිස්සු හදන මිනිස්සු දන්නවා මේක අමු බොරුවක් කියලා යන්නේ. අපි අර දැකප නැති අපට ඉතින් ගොඩයට මැජික් වගේ අපි මේක ලංකාවෙත් හදා ගන්න හදනවා. ගිහිල්ලා හදනවා සර්වඥාන්සේ එහෙමනම් රජසැප අතහැරලා ගිහිල්ලා ඔය හිඟන්නේක් බාඩපත් වෙලා මෙච්චර ලොකු අවබෝධකින් වේදනාව ගැන ඔච්චර කියන දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ නගරවල තියෙන දේ දකිනකොට මට හිතෙන්නේ මේක හතර පෙර නිමිති දැක්කොත් කලකිරෙයි කියලා හිතලා චිත්තා සුද්ධෝදන රජුගේ සිතාත් යොරජිතුමාට හදපේක තමයි මේ දෙයයන් මාපු ලෝකයේ තියෙන අංග සම්පූර්ණ භාවය පෙන්වන්නට නගර හදලා තියෙන්නේ. ඉතින් අපි ඇවිල්ලා බලනකොට හැබැයි නේනවා. ඒක ඇත්තටම මේ වගේ තියෙනවා. හැබැයි අපිට දන්නේ අපේ මේ මේ සමාජවල වයසක මිනිස්සු සීරම ගාල් කෙරුවට පස්සේ අපායට යන්න ඉස්සලා දැනනවත් ඉන්නේ අපායක තමයි. කිසිම කෙනෙක් යහුවරණක් නැහැ. ඉස්පිතාලට ගිහලා බලන්න හැම වැඩ කරන එකෙක්ම ඒ මනුස්සයන් කීයක් හරි කඩා ගන්න හදනවා මිසක් කවදාකවත් හනීපෙච්ච එකෙක් ඉන්නවා කියලා බලන්න මොනම ලෙඩක්වත් නැහැ. කතාවක් නැහැ. බෙහෙතක් බොන්න පටන් ගත්තොත් ඒකෙමයි මැරෙන්නේ. නොබී ඉන්න එක ඊට වැඩි ටිකක් කල් ජීවත් වෙනවා. ඕනම ලෙඩක. පිස්සන් කොටවල තියෙන වැඩි ඉන්න හැම දොස්තර කෙනෙකුටම ලෙඩෙකුට වැඩි පිස්සු. ඒකේ සයිකියාට්‍රි දන්න ඕනම කෙනෙක් දන්න රහසක් තමයි. විදකම් කරන මිනිස්සයාට පොඩ්ඩක් අර ඉන්න ලෙඩාට වැඩිය පොඩ්ඩක් පිස්සු. පිස්සන් කොටවල ඉන්න මිනිස්සු හොඳටම දන්නවා. මේ ඇවිල්ලා මේ බයිලා කතා කරාට අපිට තරම්වත් මේ මිනිසුන්ට හැබැයි න්‍යාය හැටියට එයාලා ඔක්කොම එයා පොඩ්ඩක් මෙන්න මේ විකාර වෙන්නේ අපි මේ පුංචි පුංචි වේදනාවලට ඕනහට වැඩි කේන්ද්‍රී ගන්න නිසා. මේ ගහක් වගේ මේ සතෙක් වගේ අපිට පුළුවන් නම් පැමිණිච්ච දුක පැමිණ ආයි කියලා කරන්න ගියාම කාටවත් අපි වෙනින් සැලසුම් කරනවා. ඒකට මේ රජවල් කැමති නැහැ. මේක හදලා තියෙන්නේ උඹලා හම්බ කරපල්ලා කඹරපල්ලා. අපි උඹලා වෙනුවෙන් ඔක්කොම සැලසුම් හදලා තියෙන්නේ. උඹලා හරියට මේ මාස තුනට පැටව කුකුළු හදන බැටරි සිස්ටම් එක හදන කුකුළු වගේ කුඩුවට දැම්ම ඒ කෝටුව ඇතුලේ හිටපන්. වැඩි නටන්න යන්න එපා. හරියටම බ්‍රොයිලර් චිකන් හදනවා වගේ තමයි හදන්නේ. අපිට දෙන්නේ ජීවිතයක් කියන එක. සර්වඥාන්සේ අපිට සම්පූර්ණ ජීවිතය කියලා කියන අපිට ජීවත් වෙන්න ඕනේ නම් මේ ජීවිතේ සාර්ථක වෙන්න සැප දුක අදුක්කම සුඛ කියන එක අවබෝධ කරගන්න. කවදා හෝ යෝගාවචරයක් මේ අදුක්කම සුඛ කියන එක යථාපරිදි තේරුම් ගත්තොත් එයා ඒක සුඛයක් බව තේරෙනවා. දන්න නිසා සුඛයක් බවටපත් වෙනවා. අපි මෙතෙක් කල මේ අදුක්කම සුඛයට වෛර කරපු හැටි පාළුයි කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා. එන්නේ ඒ ආකල්පෙන් භාවනා කරන්න පටන් අරගත්තොත් යෝගාවචරයේ කම්මැලිකම නීරසකම එනකොටම ඒක ද්වේෂයෙන් තොරව බලපු දවසේ ඒක ඇතුළේ පුදුමාකාර වෙස්වලාගත්ත සුභාසින්චනයක් තියෙනවා. නිසා වේදනානුපස්සනාට ගියාම කායනුපස්සනාට වැඩිය බොහොම ඉක්මන් අකාලික ගතියක් මේකේ පේන තියෙනවා. ඒ වගේ මේ වේදනාවේ පැතිමාරු වෙන හැටි මේ ගොරෝසුව තියෙන එක සිුම් වෙන හැටි ඇතුළත තියෙන එක පිටත තියෙන හැටි මනාප වෙච්ච එක අමනාපව පේන හැටි දුරක තිබුණේ කාණපාණ ගෙවිගෙන යන ලඟ වෙන හැටි ආයසර මෙනෙහි කරනට ආය දුරට යන හැටි කියලා මේ වේදනාවේ මේ 11 ආකාරය දැක්කට පස්සේ තේරෙනවා ඒ වේදනාව පිළිබඳ නොදැන ගන්න තොන දැන ගන්න වේදනාව අපිව යටපත් කරනවා වේදනාව ගැන දැනගන්න දැනගන්න අපිට වේදනාව සුවචකීකර ගෝලයක් බාටපත් කරගෙන එයාට ඉන්ජු ඉන්ජු කියලා කතා කරන්න පුළුවන් මට්ටමට බලුකුක්කක් වගේ කරගන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ වේදනාවට බය වෙලා ඒක පැත්තකට දාලා සැප වේදනාව ඉල්ලන මේ පිස්සුවේ ඉන්නේ නැතුව පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයාගේ තියෙන මේ වචන තේරුම් ගන්න මේ වේදනාවත් එක්ක ගත කරනවා නම් වෙත පැමිණෙන කොයි එකක් තමගේ වාචයට හරව ගැනීමේ ක්‍රමයක් ਸਰවඥාන්සි දේශනා කරලා තියෙනවා. ඒ ඒ දේශනාවදී අහනකොට පුදුමාකාර හිත අලුත් වෙන ගතියක් එනවා. පුදුමාකාර විදියට ආයේ වේදනාව එනකන් කුසල ඡන්දේ බලාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒක ඉදිරිපත් කරලා තියෙන එව්වා මේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ හෝ බණකදී අපිට ඇහෙන්නේ නැති තරම් ඒව යටපත් වෙලා තියෙනවා. ඒ මොකද තාම පිරිස භාවනා කරනව අඩුයි තාම. බොහොම සුළු පිරිසයි භාවනා කරන්නේ. ඉතින් භාවනා කරන පිරිසට නම් ඒක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ භාවනාවට යෑම නිසා අපි එදිනදා විදින සැපෙන් අයින් වෙලා වනගත වෙලා අල්පේච්ඡ වෙලා අපි ගතියකට යනව නෙවෙයි අපි බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් විඳින මොකද්ද වේදනාවට අයිතිවාසිකම් ලබනවා ඒකට කියන්නේ ලද්දා මුදා නිබ්බුතින් බුද්ධමා නොමිලේ ලැබෙනා වූ මේ සැප අර වගේ මේ රූප සත්ත්ව වේදනා වලට සැප කල්ලි ගෙවල ගන්න එකක් නෙවෙයි නොමිලේ ලැබෙන එකක් ඒකට මේ වේදනාවේ තුන් පැත්ත මේ සැප මේ දුක මේ අදුක්කම සුඛ කියන එක කල්ැතුව පැනලා ඊවට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව එන්න දීමෙන් තේරුම් ගන්න පුළුවන්. ඒක ටිකක් ටික කතාවක්. අල්පං කීටි කරලා මතක් කරනවා වෙන තැන් වලට මේක උගාවක් අපි මතු කරලා දීලා තියෙන නිසා කැමති කෙනෙක් ඉන්නවනම් මේ සම්බන්ධ කරලා බලන්න. සර්වඥාන්සේ ඉදිරිපිට පමිනෙනවා හොඳටම වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච පැවිද්දෙක් ඇවිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඉතින් මේ සිනගක් එක්ක ඉඳලා මට කරන්න දෙයක් නැහැ. මම පැත්තකට ගිහිලා විවේක වෙලා භාවනා කර ගන්න ඕනේ ඒකටම යෙදිලා. පැවිද්දෙක් නේ. ඒ නිසා මට කරුණා කළා කමටහනක් දෙන්න. මම ගිහිල්ලා මට ඒ වැඩේ කරගෙන යන්න. ඒසොන සර්වඥාන්සේ සඳහන් කරලා තිනවා මම මේ පොදුවේ කියන්න ටික තේරම කියලා තියෙනවා. තවත් ඇවිල්ලා ආයෙ බුද්ධලිකව කතා කරා. ඔයිට උඹට දෙන්න කියලා විශේෂයක් ඇත්තේ මම කියන දේ කියලා තියෙන්නේ. උඹ ওই නාකිය වෙලා ඔච්චර අහනවා නම් ඉලන්දාරියක ඇවිලවොත් මම කොච්චර දේවල් කියන්නේ. කියලා ඒ ආම්සගේ නම මාළුක්‍ය පුත්ත. ඒ ශාන්සේ ප්‍රතිචේතනය කරනවා. කල්ලරයක් ධර්මාරු කරලා ප්‍රශ්න සාකච්ඡාවට යන බුදුජානනාංශයේ මාළුක්‍ය පුත්ත හඳුරත් එක්ක. අමුතේ පටන් අරගන්න. බුදුන් ජානවා යං කිංචි චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සී සම්ති. තස්සතේ කාගංවා, පේමංවා, තණ්හාවා කියලා. මාළක බුද්ධයේ රූපයක් තියෙනවා ඇහෙන් දැකිය යුතු වර්ගයේ රූපයක් මම කවදාවත් දැකලා නැහැ. දැන් දකිමිනුත් නැහැ. ඔබ දැන් බලන්නෙත් නැහැ. මත්තර බලන්න වෙන්නෙත් නැත්නම් එහෙම රූපයකින් ඔබට දුකක් එයිද? එහෙම වේම රූපයකට ඔබට ආශාවක්, ප්‍රේමයක්, තණ්හාවක් ඇති වෙයිද කියලා. ලෝකේ තියෙනවා ඇහෙන් දැකිය යුතු රූපයක්ම කවදාවත් දැකලා නැහැ. දැන් දකිමිනුත් නැහැ. දැන් බලන්නෙත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැත්නම් එහෙම රූපයක් පිළිබඳව රාගයක්වත් ප්‍රේමයක්වත් තණ්හාවක්වත් තියෙද කියලා. මාළික පුතාමරු කරන්නේ කියලා. ඊට පස්සේ අහනවා යං කිංචි සෝත විඤ්ඤය සද්දා. කණෙන් ඇසීතු යම් සද්දයක් තියෙන කතාවත් අහලා නැහැ. දැන් ඇහෙන්නෙත් නැහැ දැන් අහන්නෙත් නැහැ මත්තර අහන්න වෙන්නෙත් නැත්නම්. එහෙම සද්දකින් සද්දයක් පිළිබඳ කෙලෙස් පහළ වෙයි. රාගයක් හරි ප්‍රේමයක් හරි පහළ වෙයි. නෑ ගඳ රස පහස හිතට එන හිතවිලි හයම දාලා බුදුරජාණන්සේ අහුවට පස්සේ කියනවා ඒ අපිට පේන දකින ගන්ධ රස බලන පහස ලබන හිතන දෙයකින් ඇර මේ දැන් මේ හිතන දෙයකින් ඇර මොනම දෙයකින්වත් කෙලෙස උපදින්නේ නැහැ කියලා. උපදිනවන උපදින්නේ ඒ වෙලාවේ ඇහැට මුලිච්ච වෙන දේ පමණයි. ඒක නිසා දැකපු නැති රූප ගැන බලන් නැති රූප ගැන බලන්න වෙන්නේ නැති රූප ගැන කල්පනා කරලා දුක් විඳින මනුස්සයාට පෘතඥයයි කියලා කියනවා. එයාගේ වැඩිම ඒ දකපු රූප, දකපු නැති රූප, දලන් පේන්නේ නැති රූප, දකින්න නැති රූප, වෙන්න බැරි රූප ගැන කල්පනා කර කර එහෙම එක ආවොත් මම මොකද කරන්නේ කියලා පෙට්‍රල් පුච්චනවා. පිටිබන්ධම දෙපැත්තෙන් පත්තු කරන එක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. ඒ අහපු නැති ශබ්ද, ඇහෙන්නේ නැති ශබ්ද, අහන්න නැති ශබ්ද, අහන්න වෙන්නේ නැති ශබ්ද පිළිබඳව මෙහෙම වුණොත් මට නෙමෙයි මගේ දරුවෙකුට වුණොත්. එහෙම නැත්නම් මගේ අම්මාට අම්මට වුණොත්. ඉතින් කල්පනා කර කර දිගටම පිටිපන්දම දෙපැත්තෙන් පත්තු කරගෙන ඉන්නවා. මේක ගාන්ධ රස පහස ආදී ඔක්කොම කතා කරලා බුදුජානක කියනවා උපදිනතා කෙලෙස උපදින්නේ දැන් මෙතනමයි උපදිනපා කෙලස් කිවෙන්නේ දැන් මෙතනමයි කියලා. ඉතින් ඒකට අපි නිකන් බරපතල ප්‍රශ්නකටපත් වෙනවා කර්මේශා කර්මවලී කියන්නේ මොකද්ද? කර කර දේ ඵල ඵල දේ කියන්නේ මොකද්ද? ඉතින් එතකොට ඒක නා නිකන්. දවක බැම්ම කඩලා ගියා වගේ. අර මිත්‍යක් බදාගෙන හිටපු දුක් බල දුක් හොවා ගන්න අපි ළඟ තිබුණ හැම උපාය මාර්ගයක්ම කඩලා යනවා. ඇති වෙනවා නම් දුකක් මේ දැම්මයි ඇති වෙන්නේ. නැති වෙනවා නම් දුකක් දැම්මයි නැති වෙන්නේ. ඔක නොදකපු රූප වලින් නන්දරූප ශබ්ද වලින් ගන්ධ වලින් රසෙන් පහසුත් නැහැ. දකින්න වෙන රූප ගන්ධ රස පහස වලින් දුකක් කියන එකක් නැහැ, රාගයක් නැහැ. ඒචාව ගැන භාවනා කළ වැඩකුත් නැහැ. ඒචා එන එකේ තමයි වඩන්න ඕනේ කියලා. හරි ලස්සනට ආලෝක පුත්‍ර ස්වාමීන් වහන්සේට පෙන්නලා දෙනවා. මේ වර්තමාන මොහොත පිළිබඳ සතිමත් වෙනවා නම් වර්තමාන මොහොතට අවදි නම් ඒක පිරිසිදු නම් එච්චරයි. ඒක පවත්ත බං ඒතර ඔබ ගොඩ. ඉතින් අපිට දහම් පාසලකවත් එහෙම කිසිම තැනක මෙහෙම උගන්වලා නැහැ අපිට කියලා තියෙන අර කතෝලික පල්ලිය කියන විදිහට ඒ මේ මුල්ම තහනම් ගෙඩිය කහපේගේ සාපේ අම්මල තාත්තගේ සාපේ අපි දක්කම ඇවිල්ලා තියෙනවා අපි ඊවල් දොරවල් වල ඉන්න පව් කරන නරපණු අපිට කොහොමද නිවනක් මේ ජීවිතේ ඒකට ලබන ආත්ම නෙවෙයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තමයි ගොඩ ගන්න තින්නේ ඕක ගොඩ ගන්න වැඩි එකක් කියලා මේක විශාල කරලා පෙන්නනවා එහෙම පෙන්වුවේ නැත්නම් අපෙන් සම්මාදම් ගන්න බෑ. මොකද ඒක කාගවත් එක නෙවෙයි වර්තමාන මොහොත තමන් තුළ තියෙන්නේ. කාටවත් සම්මාදම් දීලා කාටවත් මොනවත් කරලා හරියන්නේ නැහැ. මේ මොහොතට අවදි වෙන්නේ නැතුව මේ දොරේ යතුරු හම්බ වෙන්නේ නැහැ. මේ පිටි යතුරු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අවදි වුණොත් යම් වෙලාවක වර්තමාන මොහොතට අවදි වුණොත් ඒ අවදි වෙච්ච චිත්තක්ෂණේ රාගයේ ප්‍රේමේ නැති බව අවබෝධ කරගන්න වැඩි වෙලා යනවා. හොඳ හොඳ සුතුමේ ඥාන ඇති එක්කනට අසුවිරු ඥාන ඇති එක්කනට කුසල ඡන්දේ වාඩි වෙලා යම් වෙලාවක වර්තමාන හිත ගිනවන වර්තමානෙට ඒ වෙලාවේ රාගයක්වත් ප්‍රේමයක්වත් මොනක්වත් නැති බව ප්‍රත්‍යක්ෂකරනද පිටි මොනක්වත් ඕනේ සුතුමේ ඥානේ තියෙනවනම් වැඩි ඉක්මන් බව හැබෑව මේක කිව්වට පස්සේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේට එන සන්තෝෂෙට ඊසාරජ් කියනවා මම කියන්නම් ස්වාමීන් වහන්සේ මට වැටහිච්ච දේ. ඔබ වහන්සේම හරිනම් කියන්න. මම වැරදි නම් කියන්නේ කියලා උන්වහන්සේ දාන්නේ බෝලේ බුදුහාමුදුරන්ට දඟපන්දුවා. බුදුහාමුදුර දාන්නේ මාළක පුත්‍රයට සාමාන්‍ය බෝලයක්. එයා දික්තරයක් ගහලා බුදුහාමුදුරට දඟපන්දුවක් දානවා. මාළක පුත්‍ර සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා මේ ඔක්කොම දිගට යනවා ඒ ගාථාසික දකින්න රූපෙට අහන සද්දෙට ගන්ධට රහස හතර පහසට මේ මාළුකපුත්‍ර සූත්‍රයේ නිවෙන නිසා මේක සාධක සූත්‍රයක් පමණක් වෙන නිසා මම පුංචි දකින්න රූපේ පිළිබඳ විතරක් උපමා මෙතන ගෙනත් දෙනවා. එයා කියනවා රූපන් දිශා සති මුට්ඨා. ඔබ යම් වෙලාවක රූපයක් දකිනවා අසති. ඒ කියන්නේ පුරුදු වෙලක් නැහැ, භාවනා කරන මට්ටමකුත් නැහැ. අසතියෙන් රූපයක් දකිනවා. පිය නිමිත්තක් මනසිකර දෙක එනකොටම අහ් මේක දැක්කා හොඳයි කියලා එක් මංගල ගතියක් එක් දුමංගල ගතියක් ඒ රූපේ දකින්නකොටම අපි ඒකට ආරූඪ කරනවා ඒක තමයි පුතඥයාගේ හැටි සතිය දන්නේ නැති සත්පුරුෂෝ දැකලා නැති සද්ධර්මයේ අහලා නැති හැසිරලා නැති කෙනා රූපේ දකින්නකොටම එයාගේ පූර්ව නිගමන නිසා මේක දැක්කා හොඳයි මේක දැක්ක නරකයි මේක මංගලයි මේක අවමංගලයි මේක මනාපයි මේක අමනාපයි කියලා දකින ඕනෙම රූපයකට අසත්‍යමත් කෙනා ඒකට ආරූඪ කරන ගතියක් තියෙනවා. දැන් සතිය එතකොට අපිට අර්ථයක් ගන්න පුළුවන් දකින රූපෙට යමක් ආරූඪ නොකර බලන එක තමයි සතිය කියන්නේ. ඒක අහලා නැති කෙනාට කරන්න තේරෙන්නේ නැහැ. එයා දකිනකොටම රූපං දීස්වා සතිය මුට්ටා පියනිමිත්තම් මනස කරවතු. සාරත් චිත්තෝ වේදේති. ඊට පස්සේ මේ නරක එකක් දැක්කොත් අනේ මේක නොදකී මට මේ වෙනකොට මේක ලැබේවා කියලා ඊට වැඩිය හොඳ එකකට අපේක්ෂාව නිසා දකපෙකට වෛර කරනවා. දැක්කට වෛර කරන්නෙම ඕනම වෙලාවක බලන්න ඊට වැඩිය හොඳ දෙයක් ගැන අපේක්ෂා කරන්න නිසා. ඒ හොඳ දෙයක් දැක්කොත් සාරත්ත කියන එකට රත් වෙච්චේ රාග රත් හිතකේ ඒක සාරත්ත චිත්තෝ වේදේති. ඒ දකින්න රූපය විඳිනවා Taman ඒකට බැඳිච්ච ප්‍රේමයකින් යුක්ත. රාග රක්තව විඳිනවා. පංච අජ්ජෝස තිට්ඨති රූපයට බැස ගන්න මා දුටු රූපේ කියලා. ඒ රූපේ මම දැක්ක රූපේ කියලා. ඒ රූපේ මං විතරයි දැක්කේ මං ළඟ හිටපෙකන දැක්කේ නෑ. මේ මනසට මේ රස විඳීමේ හැකියාවක් නෑ. මට විතර ලස්සන ඇස් දෙකක් තිබුණේ. මට විතරයි මේ රූපේ වෙනුනේ කියලා. ඒ දකින්න රූපයට රිංග ගැනීමක් කරනවා. බැස ගැනීමක් කරනවා. මා මාගේ කියලා අඳුන ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට තස්ස වඩති වේදනා. එතකොට ඒ අනුව යා අර දැකපු රූපේ මතට ආරූඪ කරපු තමන්ගේ සංකල්ප මත අරක මත පිනා යන්න පටන් ගන්නවා. එතකොට ඇත්තටම දකින්න රූපේ ගිහිල්ලා ඉවරයි. දැන් ඉන්නේ තමයි මවාගත්ත රූපෙක තස්ස වඩති වෙන අනේකා රූප සම්භවයි. ඉතින් අර හීනයක් දැකපු මනසර පුංචි ඉඟියකින් දිග කතාවක් ගොතනවා වගේ අපි පුංචි දෙයක් නිමිති කරපු ගමන විශාල කතන්දර කිතිලක් යනවා අපිට ප්‍රපංච කරනවා කියලා කියනවා. ඒක දිගේ දැක්මත නැත කරන්නේ දිගට යනවා. එතකොට අභිජ්ජා විහෙසාව චිත්තමස්සූ පහඤ්ඤතියට එතකොට නරක එකක් නම් දැඩි ද්වේෂයක් එන්න පටන් ගන්නවා. හොඳ දෙයක් නම් දැඩි ආසාවක් එන්න පටන් ගන්නවා හිත පෙලෙන්න පටන්. ඒ දැකපු රූපේ මත නෙවෙයි දැන් මේ කතාව යන්නේ. ඒකට ආරූඪ කරපු මංගල ලක්ෂණේ හෝ දුමංගල ලක්ෂණේ මත. ඒ ඒ කෙනාට එතකොට ඒවන් ආචිනතෝ දුක්ඛං යා ගොඩාක් අර දැකපු රූපේ ගිහිලා ඉවරයි. මේ කතන්දර ගෙතියම නිසා දුක් රැස් කරනවා ආරාණි බාණ උත්කේ යා නිවනේ බොහෝම ඈත් වෙනවා. ඒ දකින්න වෙලාවේ විතරමයි මේක වෙන්නේ. දකින්න වෙලාවේ එතරම්යි සිද්ධ වෙන්නේ. ඒකලිවලා එයා මේ මහලොක පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා දැන් බුදු කෙනෙක් දැකලා සතිය පිහිටවලා මේ වේදනාව පිළිබඳ අවබෝධයකින් යුක්තව නැත්නම් වේදනාව එනකොට ලෑස්තිලා යන මනසකින් ගිය කෙනෙකුට නසෝ රාජ්‍යති රූපේෂි රූප නසෝ රාජ්‍යති රූපේෂෝ රූපං දිසා සතිමතෝ එයා රූපයක් දකින්නට අභිරමණය කරන්න යන්නේ මම දැන් රූපයක් දකින්නවා කියලා එක්ක මෙනේ කරනවා නැත්නම් සතිය පිටෝ මේක සාමාන්‍යයෙන් චිත්‍රයක් ඇඳලා පෙන්නනවා නම් ඒක හොඳට හිතවදින විදියට අපි අමුක්ක් වෙලාට ගන්න නිදර්ශනයක් විදියට සක්මනේදී අපි සක්මන් කරගෙන යනකොට අපිට හොඳට තියෙනවා දැන් වම දැන් දකුණ දැන් වම දකුණ කියලා පියවර 7-8ක් අපි හිතමු මේ වම දකුණ අරමුණේම සතිය පිහිටවපු කෙනෙක් ඒ වගේම එයා දන්නවා මෙහෙම පිහිටවාගෙන ඉන්නකොට හිත කොටු කරපු කුරුලෙක් වගේ පිටපණින්න බලන කතිය වැඩි. මොකද මේ වම් දකුණු බල බල ඉන්නකොට කම්මැලිනේ. ඒ නිසා මොනවා හරි දෙයකට පිටපයින්ට බලනවා හිත. මේක විශේෂයෙන්ම වෙන්නේ කොනට ගිහිල්ලා හැරෙනකොට. ඒ නිසා අපි මැදිටි ගෙනියන සතිය කොනේදී පවත් ගන්න අමාරුයි. මොකද එතනදී අර ඉරියව්ව කැරෙනවා. ඉරියාපත සංජීකට එනවා. එතකොට හිතවිලි එනවා වැඩි, ශබ්ද කරදර එනවා වැඩි, රූප පේනවා වැඩි. එතකොට මේ කෙනා දැන් සතිය පිහිටවන්න දාන්නවා සාමාන්‍ය ධක්මනේ කෙලවරේදී රූපේන බවක් ගන්නවා. කෙලවරට යනවා සත්‍ය කැඩන බවක් ගන්නවා. මෙන්න මෙහෙම ඉන්න වෙලාවක කවදාකවත් දැකුණ නැති කුරුල්ලෙක් දකින්න. එතන මේ රටට විතරක් ආවේනික මේ ස්ථානෙ විතරක් ආවේනික මලක් දකින්න. නැත්තම් සමනලේ දකින්න යා දන්නවා ඒක පාරට හිත වැදුරටත් නොකිය. අර කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්ක ප්‍රසාදයට පැනලා දැන් රූපේට පයින්කොටම මොකද්ද යටින් කියන ඔබේ සත්‍ය කැඩුනා. ඔබේ පාර වෙනස් වුණා. ඔබ දැන් ඉන්නේ ගෝචර භූමියේ නෙවෙයි කියලා හොඳට භාවනා කරපේකනාට ඇතුළතින් එනවා සංඥාවක්. මම මෙතෙන්ට ආවේ මේ සිල් අරගෙන මේ ස්ථානයක් හොයාගෙන රූප බලන්න මේ සක්මන් කරන්නයි. දැන් ඔබ මොකද කරන්නේ? දැන් හක්මනේ ඉන්න ගමන් දැන් ඔබ රූප බලන්න එක නේද කරන්න කියන එක ටිකක් වෙලා ගිහිල්ලා හෝ කිය ගමන් මෙයාට දැනෙන්න පටන් අර ගන්නවා. අන්නේ දැනෙනකොට නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. එයා රූපේ අභිරමණය කරන්න යන්නේ රූපේ දකින්නකොටම නැවතම සතිය ස්ථාපිත කරන්න ඕනේ. මම නැවත සතිය මේ කයට, পায়ට, අතුලට ගන්න ඕනේ කියන එක ගුරු උපදේශ රහිතව සිහිපත් වෙන අවස්ථාවක් හිතට ගන්න. එතකොට හොඳ ලස්සන මේ චිත්ත පෙනී. කවදාවත් භාවනා කරපො නැති කෙනෙකුට මේක හම් වෙන්නේ නැහැ. ඒ වගේ රූපයක් දැක්කයි කියලා පශ්චාත්තාපෙච්ච කෙනාට වෙන්නේ නැහැ. එයා දැනගන්න ඕනේ මගේ ගනුදෙනු තියෙන්නේ වම දකුණත් එක්ක. ඒ මම සාර්ථකයි. නමුත් මේ හැරෙන වෙලාවේදී මේ වගේ දේවල් වෙන එක ස්වභාවිකයි. දැන් මගේ හිත රූපයකට පැනලා තියෙනවා. නමුත් ඒ රූපය අභිරමණය කරන්නේ ඒ වෙනුවට මම නැවත සතිය ආරක්ෂක ස්ථාන ගන්න ඕනේ කියලා එයා දන්නවා කවුරුත් කියලා දෙලා නෙවෙයි. ඊට ඉස්සෙල්ලා ලක්ෂ වාරයක් වරද්දලා බණ කමඨාන සුද්ධ කරලා එයා දන්න නිසා විරත් චිත්තෝ වේදිත. එයා දන්නවා මේ හිතේ තියෙන ජඩ ගතිය, කෙලස් ගතිය, මට පාලනය කරන්න බැරි ගතිය නිසා මේ නිතරම පේන ඒකාකාරී අරමුණේ හිත රූපෙට පනිනවා. සද්දට පනිනවා. ඒ නිසා ඒකට රාග රක්ත වෙන්නේ විරත් චිත්තෝ වේදියා විතිනෝ. රූපයක් බව දන්නවා. මනාප බවක් දන්නවා. හැබැයි ඒක නඹුවට ගන්නෑ. එයා දන්නවා මේක නෙවෙයි මම මෙතෙන්ට එනකොට කිවිසකට දෙයි කියලා විරත් චිත්තෝ වේදීති තං නාජ්ජෝස චිත්තති ලොකු ආඩම්බරයකට ගන්නෑ ළඟ ඉන්න කෙනා කතා එන්නකො මේ රතෙන් දැක්කා කියලා කෑ ගහන්න යන්නේ. එයා දන්නවා මටත් වැරදිලා තියෙන්නේ. එහෙම කෙරුවොත් අරයටත් වැරදිනවා කියලා දැකපු එක පිළිබඳව පහනක් ළඟට කුකුල් තට්ටක් තට්ටු කරපු කිට්ටු කරපුවාම වගේ පස්සෙන් පස්සට එනවා මිෂය ගිනි ගන්න යන්නේ පහනකට කුකුල් තට්ටක් කිට්ටු කරන්න ඒක උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට එනවා. නැත්තම් පහනක් ළඟට ප්ලාස්ටික් නූලක් ලං කරන්න ඒක පැනලා ඉඳලා අල්ල ගන්න යන්නේ උණු වෙවි උණු වෙවි පස්සෙන්. ආනේ මොකද්දෝ බයක්. මොකද්දෝ ලැජ්ජාවක් ඉන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ දැකපු රූපය නැවත නැවතත් ඇස් දෙක පිහලා බලන්න හරි. ෆොටෝ ගන්න හරි. මොකක්වත් කරන්න යන්නේ නැහැ. Taman දන්නවා දැන් රූපයක තමයි රස විඳින්නේ. හැබැයි ඒක Tamanට අරියාදුවක්. හිත පිට යෑමක් බව දන්න නිසා ඒ දැනීම යාට ධර්මයෙන් ලැබෙන තෑගක් නිසා තත්ත වඩති වේදනා. යා වේදනා මනාප පැත්තේ වේදනාව වැඩෙනවා. නමුත් ඒකත් ඒ වැඩෙන වේදනා අතරමැද Tamanට මේ සතිය පිහිටීම සඳහා අපව ගත යුතු තැනක් දන්නවා ඒ නිසා රූපේ දකින්න වේදනක් තියෙනවා නමුත් ඒක නා සතියේ හැසිරෙනවා මිස මගේ හිත පිටපැන්නා කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ දැකපු රූපේ පයේ අත්දැකීම වලට හොඳයි කියලා රස විඳින්න යන්නේ නැහැ ඒව එහෙමම තියේදී ආසාව ඇති වෙන කරුණකුත් තියෙනවා මෙතන පශ්චාත්තාප වෙන කරුණකුත් තියෙනවා එයා ඒකේ සත්‍යමත් වෙන්න උත්සාහ කරනවා මගේ ආරක්ෂක භූමිය මම ලැහැත්ති කරලා තියෙනවා අනාරක්ෂක භූමියට හිත ගිහිල්ලා තියෙනවා. මම දන්නවා ඉන්නේ අනාරක්ෂක භූමිය කියලා. මට ඕනේ නම් ආරක්ෂක භූමියට එන්න කිසි බාධාවක් නැහැ. ඒක මම වඩපු භාවනාවේ මට ලැබිච්ච දායාදය. ඒක නිසා යා මේ සත්‍ය වර්ධනය මේ ඒකාකාරී අරමුණේ සත්‍යක් නෙවෙයි මේ තියෙන්නේ. අභියෝගයට ලක් වෙච්ච සත්‍යයක්. අන්නේ සත්‍ය පවත්නකොට ඒකාකාරී සත්‍යයට වැඩිය ලොකු යෝනිසමනස්කාරයක් මෙතෙන්න ඕනේ. ලොකු උපනිජ්ජායනයක් මෙතන ඕනේ. ලොකු දර්ශනයක් මෙතන ඕන කියලා එයා ඒ තප වේදනාව තියෙන බවක් දන්න ඕනේ නම් මේකට තරහ වෙලා දුක් ද්වේෂ ඇති කර ගන්න පුළුවන් බවක් දන්න මේ දෙකම නෙවෙයි සතිය කියන්නේ සතිය කියන්නේ නැවත හිත තමන්ගේ පයට ගන්න එකයි කියලා කවදා හරි හිතන්න යෝගාවචරේකට මෙලෙස පිට ගිය හිත නැවත අරමුණට ගැනීම පිළිබඳ වාර්තා කරන්න පුළුවන් දවස එනකොට ඒ මනුස්සයාගේ භාවනාව පුදුමාකාර දියුණුවක් ඇතිලා. මේක කවදාකවත් ආනාපානෙ ඉනකොට විතරක් වෙන්නේ මේක කවදාකවත් භාවනාවේ සක්මණේ සක්මණ හරියනකොට වෙන්නේ සක්මණ වරදින්න ඕන. හිත පිට යන්න ඕන. ඒක රසවත් වෙන්න ඕන. රසවත් වෙලක් Tamanට තේරෙන්න ඕනේ. මේ රසවත් තන කෙලස් වැඩි. අර නීරසයි කියන තැන කෙලස් අඩුයි. මට රසවත් තැන ඉඳලා නීරස තැනට එන්න නැත්නම් කෙලස් නැත්නම් දෙන්න කිසිම බාධාවක් නැහැ. තන්නේ කර මගේ පාන ශේෂ්ත්‍රි තියෙන්නේ. ඒ නිසා ඒක නම් මෙතෙන්ට එන පාර පිළිබඳව එක වචන දෙකක් එක වාක්‍යයක් කියන්න දන්නවනම් ඒ මනුස්සයාට තියෙන යෝනිසමනස්කාරය කියලා කියන්නේ. කෙනෙකුට ඒ බැන වාර්තා කරන තියා මේ කියන කතේ බණේවත් තේරෙන්නේ මොකද අපි බොහෝම සූක්ෂම තරක් මේ කතා කරන්නේ. ඒක මේ රූප ධර්ම වල හොයන්න බෑ. ඒක නාම ධර්ම වලට යනකොට යෝගාවචරයට හම්බ වෙන අතිරේක ලාභයක ඒක හම්බ වෙන්නේ අතිරේක ප්‍රශ්න පත්‍රයක් මාර්ගයෙන්. අතිරේක අභියෝගයක් මාර්ගයෙන් නැත්තම් gedara වැඩ වලින්. අන්ති වැඩ ඉවර කරලා gedara වැඩටයක් කරගෙන ඉඳී කියලා කියන ඒ වගේ මේ වගේ හිත පිට ගියාට පස්සේ පස්සතෝ චාපි රූපං සීවතෝ චාපි වේදනාය වෙන රූප දකින්න. වේදනාවකොත් විඳිනවා. හැබැයි කවදාකවත් කෙලස් වඩන්නේ පශ්චාත්තාප වෙන්නෙත් නැහැ රූපය අභිරමණය කරන්නෙත් නැහැ. එයා බලනවා මට දැන් ආරක්ෂක භූමියට නැවත යන්න මගේ ගෝචර භූමියට ക്ഷേම භූමියට ආපහු යන්න තියෙන පාර මොනම විදිහකට වැලකිලා නැහැ. මට පුළුවන්ද මේ ඔක්කොම නඩු කතා කිලි චෝදනා කිලි පැත්තක තියලා අර ආරක්ෂක භූමියට එන්න අන්නේ එන පාර දැනගත්තත් යාට තේරෙනවා මගේ ගැලවුම් කාර්යය මමමයි මේ චිත්තක්ෂණයමයි දැක්කේ ලස්සන එකක් කියලා රස වින්දොත් කාම හිතිලි පහළ වෙනවා අනේ නොදකින් මගේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වුණොත් ද්වේෂය පහළ වෙනවා ඒ දෙකටම ඉඩ දෙන්නේ නැතුව ඒ දෙකම දැන් මේ එන්නේ කලින් ඇවිල්ලා රෙජිස්ටර් වෙච්ච ඒවා නෙවෙයි යාපදිංචිච්ච ඒවා නෙවෙයි දැම්මයි කියන්නේ එතන ජීව තමන්ට නැවත මූල කර්මත්තාට පැමිණීමේ හැකියාව මේක ප්‍රස්තාව කියලා කියනවා අවස්ථාව කියලා කියනවා ඒ අවස්ථාව මට හම්බෙච්චි ජාත උරුමයක්. මට පුළුවන් දාපවතන්ට එන්න. අන්නේ එනවා විතරක් නෙවෙයි. ඒක කමටහනකට ලියන්න දන්නවනම් විස්තර කරලා කියන්න දන්නවනම් මම මෙන්න මේ විදියට අසත්‍යමත් වුණා. මම ඒක ගැන පශ්චාත්තාපෙන්නේ නැතුව මම දැනගත්තා සතිය පිටුන හැටි. මම මේව සතියට ආවා. එනකොට වම දකුණ තිබුණු තාලෙට බලන්න පුළුවන්ද? නැත්නම් වම දකුණට ගෙනලා හිත තියෙන එක පොළාපනිනවද? අකමැති වෙලාද? කොහොමද ඒකට නැවත බැස ගන්නකොට හැටි කියලා යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් නම් එයාට කියන්න පුළුවන් සතිය සතිපට්ඨානයක් බවටපත් වෙලා තියෙනවා. අයෝනිසෝමනසිකාරය වෙනකොට යෝනිසෝමනසිකාරය ඇති වෙන හැටි දාන්නවා. උපදින තා කෙලෙස් උපදින්නේ දැන්මයි. කෙලෙස් ගැලවීමක් සිදු වෙන්නේ දැන්මයි. ඒකට බුදුහාමරට අපණ කරන්න දෙයක් ඇත්තේ නැහැ. වෙන මොන කුසලයක් කරුවත් මේ කුසලයට හේතුපාදක වෙන්නේ තමන් කරපු අත්තරදි ටික හරහා තමයි තමන් මෙතෙක් කල් ගත්ත වැඩපිළිවෙල හැම්බෙච්ච අත්තරති ටික හරහා තමයි මම අත මේ වැඩේ කරගත්තේ. කෙරුවට පස්සේ තමයි තේරෙනවා ඊට පස්සේ මේ සතිය කියන එක නැවත සති ආරමුණට ගන්න පුළුවන් ශක්තිය මගෙන් නැති කරන්න බලයක් ලෝකේ නැහැ. ඕනේ තරම් වරද්දපු දේ වරද්දන්න වරද්දන්න මම අපව සති ආරමුණේ ගෙනලා පිහිටවන හැටි දන්නවා කියවට පස්සේ ඒ මාංශගේ හිත නිකන් උතුරු කට්ටක් වුණා. කොච්චර පහින් යවුවත් කරගිලා කරගිලා ගිහලා උතුරටම තමයි හිටියේ. හරියට පොල් ගෙඩියක් වතුරට දාපුවාම කොහොමද ලඝු පැත්ත උඩට එන්නේ? කොතන දැම්මත් එච්චරයි. ඒ පොල් ගෙඩියෙන් ඒ ලඝු පැත්ත උඩට එන ගතිය නැති කරන්න කාටවත් බෑ. බිම තිබ්බොත් නම් ලඝු පැත්තක් දෙන්න පුළුවන්, කොයි පැත්තක් දෙන්න පුළුවන්. වතුර දාන්න. ඕන වෙලාවක වතුර දාන්න. අන්නේ වගේ මේ මේක ලස්සනට මේ පාලක පුත්‍ර සාංශ කියනවා යථාස පසතෝ රූපං සේවතෝ ചാපි වේදනා. යා රූපත් දකින්නවා. මේ පයේ තියෙන්න ඕනේ හිත. රූපත් දකින්නවා. වේදනත් වෙතිනවා. මොකද කවදා කෙලස් වැඩන්නේ. දැකපු රූපය අභිරමණය කරන්න යන්නෙත් නැහැ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. එයා දන්නවා මේ දෙක මැද තැනක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාවෙන් එහෙට ගියත් කෙලස් මෙහෙට ගියත් කෙලස් මේ මධ්‍යම ප්‍රතිපදාව කඩේ සාප්පියේ සුපර් මාකට් එකේ ගන්න නැහැ. Taman හදාගන්න ඕන. ඒ ට්‍රයිලන් එර එහෙම නැත්නම් වරද්ද වරද්ද කිරීමෙන් හදාගත්ත දවසේ පේනවා අපි ළඟ තියෙන මේ ගුණය මතු කරලා දෙන්න බුදුරජාණන් ආශ්‍රේ මොන්න තරම් ප්‍රයත්නයක් කරනවා. හැම කෙනෙක්ගේම හිතේ තියෙන මේ ගුණේ. ඒක මේ ඥාන පිරිමික මේ රඳා පවතිලා නැහැ. ඒක මේ උගත්ක මේ නුගත්ක මේ රඳා පවතිලා නැහැ. ඒක මේ පැවිදි උපවිදික මේ රඳා පවතිලා නැහැ. අඩුම ගානේ බෞද්ධ බෞද්ධක මේවත් රඳා පවතිලා නැහැ. මේක ඉස්මතු කරලා දෙන්න කොන්න තරම් බුදුජානනාචි අපිට ප්‍රතිපදාවක් කියලා දීලා තියෙන කියලා බලනකොට බුදුහාමතුරු මේක තනියම හොයාගත්ත හැටි කොයි වගේ වෙලාවක බුදුජානනාංශයට තාපසව ඉඳගෙන බෝසතාණන් වහන්සේ නමක් ඉඳගෙන මෙන්න මේ අවස්ථා තුනක් තියෙන ඕනම චිත්තක්ෂණයක දකපු රූපයට මනාප වෙලා රාගය ඇති කරන්නත් පුළුවන්. අනේ මගේ හිත පිට ගියා. නොහිසපු තැනකට ගියා. සත්‍ය කරන කියලා පශ්චාත්තාප වෙන්නත් පුළුවන්. මේ දෙකම දැනගන්න ඕන. මේ දෙක වළක්වලා බෑ. මේ දෙක දැනගෙන මේ දෙකටම අහු වෙන්නේ නැතුව මේ ക്ഷേම භූමිය තියෙනවා. මේ නිර්මල තැන තියෙනවා. මේ නික්ලේශී තැන තියෙනවා. ඒකට ඔබ නැවත යන්න මොනම බාධාවක්වත් නැහැ. ගිහිල්ලා බලන්න අර පුරුදු තාලට වම දකුණ හිත පිටන්න පුළුවන්ද කියලා. පිටන්න පුළුවන් බව දන්න දවසේ තමන්ට තේරෙවි මොනම කෙලෙසයකටවත් මේ සතියට තරම් බලේ නැහැ කියන. මොනම කෙලෙසයකටවත් මේ සතිය කඩන්න බෑ. ඒක මේ විදිහට කඩ කඩ පොළවේ ගහ ගහ දැඩි කර කර යෝනිසමස් කාට දාලා කරන්න කරන්න කරන්න බුදුහාමරගේ රැස් වී දෙන්න පටන් ගන්නවා. ධර්මයේ තියෙන සජීවීකම පානයි. එන්න පටන් අර ගන්නවා. ඒ යෝගාවචරයට ඕන තරම් ඊට පස්සේ සක්මනේ හැරෙන වෙලාව රූප පේන්න පුළුවන්. එයා රූප නොදකින්න ඕනේ මේවා රූප මකන්න ඕනේ අයින් කරන්න ඕනේ සක්මන මේ දෙයක් ඇතුලේ හදන්න ඕනේ කියලා නම් මොන නලියන්නේ රූප පේනවා. තමන් දන්නවා මේ පයේ තියෙන කායික කාය ප්‍රසාද රූපේ නෙවෙයි දැන් හිත තියෙන්නේ ඇහැට වැටෙන චක්කු රූපේ කියලා. මේ දෙකම දන්න නිසා අපෝ සීම භූමියක් දන්න නිසා යෝගාචරය සරුවඥයි වගේ. ඒ යෝගාවචරය හැමතැනකම තියෙන සියලු ඥානවල අංග සම්පයෝර්ණයි. ඉතින් මේකට කොච්චර වැරදි වැරදි උත්සාහ කරත් එක උත්සාහයක් කොච්චර වැරදුනත් උත්සාහය විෂකරණ දෙයක් නැහැ. හැම අත්තරක්ම භාවනාවේදී හරි වටිනාකමක් තියෙනවා. විශේෂයෙන්ම කායන පසනාවට වඩා වේදනාන පසනාවට යනකොට ඒක නිසා ඒක මේ වෙන විදිහකට ඉදිරිපත් කරනවා බොහොම ඒත් ඒ වගේ සිත් ගන්න සුළු විදියකට රට්ටපාල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ ඒ ඒ පවුලේ විශාල බූතල් සහිත අම්මයි තාත්තගේ එකම දරුවා. නිසා අම්මල තාත්තලා මේ දරුවා කෙරේ තමයි විශ්වාසය තියාන තියෙන්නේ. ඒ නිසා ගෑනු පස් දෙනෙක් කියලා කියනවා. අඹුවන් පස් දෙනෙක් කියන. ඉතින් යාට ඕනලා තියෙන මේ වස්තුව ඉස්සරහට මේ දරුවා අතර පවත්වාගෙන යන්න. නමුත් මේ කුමාරයා, අට්ටපාල කුමාරයා දවසක් වෙළඳ කටයුත්තකට මේ තංගරේට ගියාට පස්සේ නගරදී බුදුරජාණන් වහන්සේ බණ කියන අවස්ථාවක් දකිනවා. දැන් ඔක්කොම වැඩ කටයුතු දාලා පැත්තක ඉල්ල වාඩි වෙනවා. වහිනවට පස්සේ මෙයාට මේක බණ තේරෙනවා කොච්චරද කියනවනම් මේ ගිහි ගෙවල් රකමින් මේ අමුදරුවන් රකමින් මේ කරතරත් එක්ක මේ වැඩේ කරන්න බෑ. මේ තරම් බුදු කෙනෙක් පාවලා ඉඳලා මෙච්චර ලස්සනට බණ කියද්දි තවත් මොනවද මෙව්වා කියලා කිදර ඊට පස්සේ අපට තාත්තරයි කියනවා. අම්මේ තාත්තේ මට බුදුන් දැක්කා. බණ ඇහුවා. මේ Brahmacharya රකින්තරන් සංකලිකිතයක් වාගේ මට මේ කතාරින්න වෙනවා. ඒ නිසා මට මං ගියා බුදුහාමුදුරුවෝ බුදුජානන්සේ කියනවා අම්මගේ අප්පගේ අවසර නැතුව බෑ කියලා. ඉතින් කරුණාකරලා මට මට මේ අස්පනා අපිට පේන දේට කරගෙන යන්න අවසර දෙන්න කියලා. අම්මා තාත්තා කියනවා යකෝ ඔබ මැරුණත් අපි බෙන් බෙන් වෙන්නේ කනගාටුවෙන් ඔබ ඉන්නකොට ජීවින් වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? අපි උඹට තියෙන කැක්කම කොච්චරද කියනවනම් මරණෙදිත් උඹෙන් අපි අයින් වෙන්නේ දුකේ. දැන් මේ පණතියෙදි කොහොම අයින් වෙන්නද නිකන් බොරු පිස්සු කෙලින්න බා නිකන් ඉන්නවා. දැන් ආයෙසරක් මෙයාට කියක් වෙයි කියලා කියලා කියනවා අම්මේ තාත්තේ මං හැරියක් ඇහුවා. බෑ කිව්වා. මං නැවතත් කියනවා. බුදුන් දැක්ක ධර්මයේ ඇහුවා. මට මේක තේරෙනවා. මට මේක මගේ පරිශ්‍රණය කරලා බලන්න මට යන්න දෙන්නේ. ඉතින් කොහොමද දැන් හැරියක් කිව්වනේ. කොහොමද කොහොම කරන්නේ? මේ කැමැත්ත ලැබෙන්නේ නැහැ. දැන් තුන්වෙනි සැරේටත් ඇවිල්ලා. ඒසොට කුස්සියේදී අහන්නේ. කාපට් එල්ලත් නැතුළු බිම. අමරදාතියන් දෙසරයක් කව ඔයගොල්ලෝ කැමති නැහැ. මම මේ තුන්වෙනි සැරේ කහන්නේ බොහොම සීයෙන් බුද්ධියෙන්. මට මේ වැඩේ කරන්න බුදුහාරු කියන අවසරය ඉල්ලනවා. අම්මයි තාත්තා අවසර දෙන්න කියලා. ඊට පස්සේ අම්මයි තාත්තා කියනවා මේ වෙන්නේ නැති වැඩක්. එයා එහෙම බිම වැටලා කියනවා එක්ක මරණය එක්ක පැවිද්ද කියලා. අම්මලා හිතනවා ඕකට දවසක් දෙයක් බඩගිනි වෙනකොට ඕක නැගිටිනවා කොහොම කරන්නේ? කියලා කරබනේ ඉන්නවා. අනේ දවසක් යනවා මම කන්නේම නැහැ. නැගිටින්නෙත් නැහැ. දවස් දෙකක් යනවා ඒත් නැහැ. තුන්වෙනි දවසේ එනකොට අම්මට තාත්තට තේරෙනවා මේක බොහොම දැඩි තීන්දුවක් කියලා. කිට්ටුවන්ත නායකයන් යාළුවන්ට කතා කරගෙනවා උඹලා මෙතෙක් කල මේ මනුස්සය ඇසුරු කරා නම් උඹලගෙන් සේවයක් වෙන්න තියෙනවා මේ මනුස්සයට කියලා කියාපන් දැන් මට බුද්ධ දෙය තියෙනවා 84000ක් කියලා. තාත්තට මෙච්චර දෙන්නේ මේ ඔක්කොටම අයිතිකාරය මෙයා. ඉතින් මෙයා මේ විදිහට දාලා කියන්නේ වස්තු රජසන්තක වෙනවා. උඹලා ඒක නිසා මේ කියපන්කෝ කියලා. ඉතින් අර යාළුවෝ වට කරලා ගිහලා කියනවා. নানা ආකාරයෙන් පණපවන්න හදනවා. එහුම්කන් දෙන්නෙම නැහැ. එතකොට යාළුවෝ කියලා තමඩ දාතර කියනවා අපි මේක කරන්න බෑ. අපි මෙහෙම කරමු. මූට පැවිදි වෙන්න දෙමු. පස්සේ සිවුරු අනේ ඕනේ අම්මලා දාතලා හිතන එකක් දැන් අපිත් අක්ක කෙනෙක් කියනවා තාම මට තාම කියනවා කිවුරු අරපන් මං කන්න දෙන්න කියලා. මොකද ඒගොල්ලන්ට ලොකු අභියෝගයක් මොකද ඒගොල්ලෝ ගත කරන ජීවිතවලට ජොලියට මම ඉන්නේ කියලා. ඒක මොකක්වත් අතේ නෑ. ජොලිය ඉන්නකොට එයා හිතන්නේ එයා ජීවිතේ ජයගත්ත කෙනෙක් කියලා. එයා කියන දැන් සිවුරු ඇරියත් මම බාර ගන්නවා. ඉතින් මේ යාළුවගේ ප්‍රශ්නේ අම්මලා හොඳට ඕ නරකට ලනුව කනවා. ලනුව කාර රටවල් වණ කියනවා හරි. දැන් මට ඔච්චර දැඩි ඕන නැහැ කියලා පැවිදිවා කියලා. රටවල් ආන්තෝ ගිය ගාමක ඉස්සරව බෑව පැවිදි වුණා. අහන්න බැරි පළාතකට යනවා යා. නොදන්න තැනකට යනවා. ඒ නිසා කවදා හරි පැවිදි වුණොත් ගමේ නම් ඉඳපා. ඒ ඉතින් කෑවා තමයි. ওই වට කරගෙන ඉන්නේ යමපල්ලෝ තමයි. නොදන්න උලන් වදින්න තැනකට යන්න මාට බුරුමේ ගියාට පස්සේ තිබුණ ජොලිය කියලා නිම කරන්න කවුරක්වත් දන්නේ මම ගියා මම දන්නවා ෂුවර් එකට මාළියෝ කරලා ආයෙ මුදට දැම්මට පස්සේ ඌට මායම වැටෙන්නේ නැහැ ඒ තරම් ජොලියක් කියලා වැඩක් නැහැ. ඒක ඕගොල්ලෝ ඊර්ෂ්‍යා කරනවා කිව්වා. කොහොම හරි මේ හාමුදුරුවෝ කියලා රහත් වෙලා ආපහු එනවා පැවැත්වලු. අවිල්ලිවල පින්නපාත යන ගමන් දවසක ඒ තමන්ගේ තාත්තාගේ ගේ ළඟින් සිටු මාලිකාව ගාමින් පින්නපාත යනවා. ඒ ගෙදර මිනිස්සු හාමුදුරුවෝ පෙන්වන්න බෑ දකින දකින කෙනාට බයි. අපේ පුතා නැති කිරෝ තොපි තමයි. තාම ජොර කණ්ඩි ගාන කණ්ඩක් වෙනවා මෙතන කියලා කවදාකවත් දානයක් දෙන්නේ නැහැ. ඉතින් අරයා බලාපොරොත්තු වෙන දානයක් දෙයි කියලා නැහැ. නමුත් පිටිපස්සේ ගේ පව් කරන යනකොට ගෙදර 16ක් එදා රෑ නරක් වෙච්ච රොටි කෑල්ලක් කරන විසිකරන්න ගෙනියන. එසට මෙයා කතා කළාම නැගෙනින ඕකේ විසිකරන්නද ගෙනියන්න. ඕක එහෙනම් මගේ පාත්‍රයට දාන්නයි කියලා කියනවා. පින්න පාත්‍රයට දාන්නයි කියලා කියනවා. අරමණි දාන ගමන් අධ්‍යා බලනකොට මේ මගේ ස්වාම පුත්‍රයා කියලා අඳුරගන්න. දාශි අඳුර ගන්නවා. මේ මගේ ස්වාම පුත්‍රයා කියලා මොකද ඉසපාල සිවුරක් අඳරගෙන ඉන්නේ. අදාහ ගන්න බෑ දුවගෙන ගිහිල්ලා කියනවා ස්වාමි දුවට මේ අපේ ස්වාමි පුත්‍රයා ඉන්නවා කියලා කියනවා ඔබ මේ කියන වචනේ ඇත්තනම් ඔබ දැන් දාස භාවයෙන් නිදහස් කරනවා. ඊළඟ තාත්තට කියනවා බලන්න කියලා. තාත්තා දකින්නවා දකින්නකොට තා පුතා තමයි. පිටිපස්සෙන් කියලා බලනකොට මිනිහ හාමුදුරුවෝ පොඩක් එහාට ගිහිල්ලා කැඩිච්ච ගෑක පිටිකට හේතුලා අර රොටිය වලදනවා. ඒ තාත්තා කතා කරගෙන මොකද්ද මේ කරන නින්දාව? මිච්ච ලස්සන මේ සිටුමාලිගාවත් ඇවිත් මේ පරණ රොටියක් කාලා. කැඩිච්ච පිටියක් කාට වාඩි වෙලා ඇයි අපිට මෙහෙම කරන්න කියලා. ජේසස් කියන මේක ඔයගොල්ලන්ට කරන එකක් නෙමෙයි අපේ මහානකම. අපි මේ පැවිද්ද මේ. නෑ යක් ගෙදර යන දාන ටික හරි ගසලා නෑ නෑ අද දාන ඉවරයි. මට ඕනේ නම් හෙටට දානේ ආරාධනා කරන්නයි කියලා පොඩි අනුකම්පාවක් වෙනවා. ඊට පස්සේ පවෙන්ද දානට ආරාධනා කරනවා. ආරාධනා කරපුවාම අම්මට කියලා කිව්වහම අම්මා කියනවා මේ ආසනේ පනවන්න කියලා මෙතන දානේ වල දාන්න මේ පැත්තේ කොට ගන්න කියනවා අම්මගේ බුදලිය. මේ පැත්තේ කොට ගන්න කියලා තාත්තගේ බුදලිය කියලා රැස්මක් වහිනවා. ඒක මිනිස්සේ පේන්නේ නැතරම් වස්තු බෝධිය. ඒගොල්ලන් පරණ අඹුවන්පත් දෙනාට කියනවා කොයි ආකාරයෙන් ඔයගොල්ලෝ ආලිත් අඳාගෙන ඇඳගෙන හිටියොත් ලස්සනට පෙනේද? අන්නේ ඒ ඇඳුමෙන් පෙනී හිටලා මේ කුමාරයාගේ සිවුරය වල දීපන් කියලා. ඉතින් ඔන්න ගියා කුමාරයාගේ තේනවා කුමාරයා නෙවෙයි දැන් රට බලහම්තුරුන් එළ ආසනේ වාඩි කරවලා අර පස් දින ආයෙනවා ඉස්සෙල්ලා. ඇවිල්ලා ඉතින් ආලප්පන පාල ආලප්පන පාල රංගපාන ඇවිල්ලා අහනවා මේ භ්‍රමචර්ය රකින්නේ ලස්සන සුරංගනාවියක් බලාපොරොත්තු වෙන්න අපිටත් වැඩිය ඒ සුරංගනාවිය ලස්සනද කියලා අහනවා දැන් ওই කියන කතාවක් මන් දන්නේ ඇත්තද වරුද කියලා මේ බොනගෙන් කැතලික් වලට ගිහිල්ලා ඒ ආගමට ගියොත් එයාගමට කවුරු හරි ගත්තොත් ගන්න එක්කනහට ඊගාවාත්මේ සුරංගනාවේ 71 කෙනෙක්ද කොහොද හම්බෙන්නේ. ඉනක්කවත් තියෙනවා මට ආචාර්ය මතක නැහැ මම අහලා කියන්න ලබන සැරේට. ඒ නිසා එයා කරන්න හදන කවුරු හරි මේකට ගන්න හදනවා. මොකද එතකොට අනිවාර්යයෙන්ම ස්වර්ගයට යනවා. ගියාට පස්සේ මෙච්චර සුරංගනාවේ ගාණක් හම්බෙන්නේ. නොමිලේ හම්බෙන්නේ ඒකනේ. ඒ මනසට තියෙන තව කාටවත් ලනුව දෙන එක විතරනේ. ඒකම මේ මේ තුන් දෙනා පත් වෙනාම හයි. ඒකට මෙයා නංගි. මගේ භ්‍රමචර්ය දිවි ලෝකයන්ට නෙවෙයි. මම කිය ප්‍රඥාචාරිය සුරංගනාවේ සතා නෙවෙයි කියලා අර ගෑණිට නංගි කියලා කතා කරනකොට අර ගෑනු පක් දෙනාම කලන්ත ඇවිල්ලා වැඩි. එතකොට ඒ පළවෙනි ජවනිකා ඉවරයි. ඒ දෙවෙනි ජවනිකාව අම්මා ඇවිල්ලා දාශෝගෙන්ලා අම්මගේ පැත්තේ වැහුම් අරවලා පෙන්නනවා මේ කුඩ වස්තුව. තාත්තා කියලා දාශෝ අරවලා ගන්නලා දැන් මේ ජවනිකාව යනවා දැන් අරුණ දැන් මත්යන්නේට කිට්ටු වෙලා. තාම දාන දෙන්නේ නැහැ. මේ ආම්සර කතා කරලා කියනවා මේ දාණයටයි මට තියෙන්නේ මට දාණි ගන්න ඕනේ 12ට ඉස්සෙල්ලා මං එන පිළිපත් වලින් ඊට පස්සේ විචාර කරන දේ අර මේ ඔක්කොම පැත්තට දාලා දාන ටික බෙදලා මේ ස්වාමීන් වහන්සේ යන ගමන් මේ සාද පුංචි කතාවක් කියාගෙන යනවා ඒක තමයි එතන තමයි මට ගේන්න ඕනේ මේ මාත්‍රකාව මුවැද්දෙක් මුයි කල්ලන්ඩ කෙමනක් කටවලා ඒක ලස්සන රසමස උලක් කියලා. මෝ එන වෙලාවට අටවලා තියලා ළඟ පඳුරක් අස්සේ ඇඟිලා ඉන්නවා. ඒසර දක්ෂ මෝෙක් ඇවිල්ලා ඌ දැනගන්නවා මේක උගලක් කියලා. ඌ අර රසමස උල කනවා උගල ගස්ස ගන්න නැතුව. එහෙල පිටිපස්සෙන් පිටිපස්සට ඇවිල්ලා යනවා. එතකොට මෝ වැද්දා පශ්චාත්තාපයෙන් අඬෝ කඳුරෙන් බලා ඉන්නවා ඇසේ. මට ඔය කොච්චර කෙමන ඇටේවත් කොච්චර හැම දුන්නත් මම දාන්නව උගල ගස්ස ගන්න නැතුව හැම කන හැටි. ඒ නිසා මේ ලෝකේ තියෙන ඕනම සැප සම්පතක් විඳින්න පුළුවන් හැම ගස ගන්න නැතුව කන්න ගන්න. අපිට වෙලා තියෙන තව කෙනෙක් කන්න වෙයි කියලා ඉතල පැනලා කාපුවාම කාපු ගමන් ඇතුලේදී කොක්ක තියෙන බව මතක නැහැ. ගැස්සුවාට පස්සේ මාළුව වතුරෙන් උඩ ඊට පස්සේ යුක්තිය පස්සේ ගන්න වෙලාවක් නැහැ. අපිට වෙලා තියෙන ඒක කන ඒක හිමීට කන්න දාන්නේ. අපිට තියෙන කාපිටි ඇටෝම් ගෙදර ගියා වගේ gediye පිටින්ම කන්න හදනවා. මොකද අල්ලපු ගෙදර එක්කනා ගන්න ඉස්සර. ඉතින් ඊට පස්සේ කොක්කේනවා. ඒ නිසා භාවනා කරන විපස්සනා යෝගාවච විතර මේ ලෝකේ තියෙන සැප සම්පත් විඳින එක්කෙනෙක්වත් මේ ලෝකේ නැහැ. ඒ කට්ටිය ඔක්කොම සැප විඳිනවා. හැබැයි හැම කනවා. ඒක රසමස උගා. ඒ මුවාට උගේ අම්මගේ අප්පගෙන්වත් හම් වෙන්නේ නැහැ ඒක. හොඳ රසමස උලක් ඒක කන්නේ ඇතුලේ කොක්ක තියෙන බව දැන. ඇතුලේ බිලිය තියෙන බව දැනන උ බිලිය ළඟට එනකොට නතර කරනවා. කාම වෝගියා දන්නේ නැහැ කොතෙන් යනකම් කාපුවාම ඇද්ද ඒකට තමයි කියන්නේ පාරිභෝගිකත්වය කියලා. කොච්චර සැප හම්බුණත් ඇති කියමනක් නැහැ නිසා කවදා හරි ඇති කියන දන්න මනුස්සයා ලෝකේ සැප සම්පත් වලට බය නැහැ. සැප සම්පත් වල කිසිම හානි කරගතියක් නැහැ. ඒකට පින තියෙන්න ඕනේ. ඒක පාවිච්චි කරලා කෙලසෙන් නැතුව ඉන්න. ඒ නිසා සක්මන් කරනකොට රූප පෙනුනට කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. බලන රූපෙට කෑදර වෙන්නේ නැත්නම්. අනේ මගේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නේ නැත්නම් මට ඒ විනුට ඕන වෙලාවක මගේ හිත නැවත පහයට ගන්න පුළුවන් බව දන්නවනම් ඒ කෙනාට තේරෙන පටන් ගන්නවා බුදුහාමුදුර අපට දීලා තියෙන්නේ මොනතරම් සමීකරණයද මොනතරම් රත්තරන් ක්‍රමයක්ද ඕනම තැනක නිවන තියෙනවා ඕනම තැනක නිවන තියෙන නිසා මේ මාළුක පුත් සාන්ති කියනවා එවං අපචිනතෝ දුක්ඛං ආරා සම්තිකේ නිබ්බාණං උච්චති එයා ඒ රූපයක් දැක්කට රස වින්දට රූපෙ තිබුණත් රස වින්දත් එයා දන්න නිසා සතිය හැසිරීම කියන්නේ මොකක්ද කියලා තමයි ආරක්ෂක භූමියට එන්න දන්නවනම් එයා කවදාකවත් කෙලෙසක් ඇති කරන්නේ සංස්කරණය කරන්නේ ඒ නිසා ඒ චිත්තක්ෂණය නිවන් දකින්න. ඉතින් කවදාකවත් මේක නිවනක් කියලා බෞද්ධ පිළිගන්න කැමති නැහැ. බෞද්ධ කියනවා නිවන කියන රත්තරන් පාට එකක්. ඉනිමගකින් නැගලා උඩට ගියාම පේන තියෙන විමානයක් වගේ එකක්. ඉතින් එහෙම එකක් මොකුත් නැහැ නේ මේ ධක්මනේ මේ මේ කප්පයට හිතගත් එක විතරනේ මෙතන වෙලා තියෙන කොහෙද ඔය නිවනක් කියලා. ඒගොල්ලන්ට නිවන කියන එක පෙන්වලා දීලා තියෙන ස්වරූපයේ හැටියට මොන දේ තිබුණා කෙලස් නැති තනයි මේ කියන්නේ කියන එක ජීවන කියන එක පිළිගන්න කැමති නැහැ. ඒක නිසා නිවන කෙලස් උපදවන දෙයක් වඩපත් වෙලා තියෙන බව බුදුරජාණන් වහන්සේ මූලදම් ධම්ම මූලපරියාය සූත්‍රය සඳහන් කරලා තියෙනවා. අපිට නිවන දුක උපදවන දෙයක් වඩපත් මගේ පතනවා. ඒ නොලැබුණාම කනගාටු වෙනවා. ලැබුණාම සතුටු වෙන්න පුළුවන් එකක් කියලා හිතනවා. නිවන කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ දුක ඇති වෙන්න තියෙන හේතු කාරණා ඔක්කොම තියේදී දුකක් ඇති කරගන්න නැතුව හැම කාලා උගුල ගස ගන්න නැතුව බිලිය කිල ගන්න නැතුව කටයුතු කරන කෙනා හරියට සීමාව දන්නවනම් ඒ කෙනාට හම්බ වෙන මේ අතිරේක ලාභයක් ඒක මේ වේතනාව පිළිබඳව විස්තර කරන්න ගියාම රූපේ පිළිබඳ විස්තරට බොහෝ විචිත්‍රයි. ඒක නිසා හිත පිට යන්නේ නැති එක නෙවෙයි මේ භාවනාව කියන්නේ. හිත පිට කියාර පශ්චාත්තාප වෙන්නේ නැහැ. හිත පිට යෑමට හේතු වෙච්ච කාරණාව අභිරමණය කරන්නේ නැහැ. මට ඒ විනෝඩ මගේ ආරක්ෂක භූමිය තියෙනවා. මම වඩලනත කර්මස්ථානයේ තියෙනවා. අක්මණිය හෝ ඉදින්දා වැඩවල හෝ පරියන්කේ හෝ ඒකට එන පාර දැකලා ඒ පාර කමඨා සුද්ධ කරනට විස්තර කරන්න පුළුවන් නම් මේ මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේට බුදුන් දැක්කා වගේ උදව්වක් Tamanට හම්බ වෙනවා. ඒ නිසා මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ මේ බණ කිව්වට පස්සේ බුදුහාමුදුරෝ ඒක බුදු බණක් කරන්න ඕන නිසා බුදුජාන විශ්වාසයෙන් මේ ગાත නැවත ශ්‍රීමුක දේශනාවක් පාඩපත් කරලා අනුමත කරනවා. ඒ කමඨාන රංගිල නොබෝ කාලෙකින් මේ මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා කියන එක තමයි සූත්‍රෙ නිම වෙන්නේ. ඒක නිසා කෙලස් උපදින හරියක් උපදින්නේ දැන් ගෙවෙනවා නම් ගෙවෙන්නේ දැන් ඒ නිසා මේ මොහොත අරස කරගන්න එකට එළඹ සිටි මොහොත නැත්නම් මේ සති මාත්‍රාව නැත්නම් අප්‍රමාද වශයෙන් මේ මොහොත අරස කරගන්න දන්නවනම් එයාට මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් බවට පළවෙනිම සාක්ෂි. ඊට පස්සේ එයාට වගකීමක් දෙනවා දැන් මේ චිත්තක්ෂණේ දෙකක් කරගන්න. මේ චිත්තක්ෂණේ තුනක් කරගන්න. මේ චිත්තක්ෂණේ අඛණ්ඩව ගෙනියන්න උත්සාහ කරන්න. ඒක සඳහා බුදුහාර මොනවාක්වත් කියන්නේ නැහැ. බුදුහාර කියන්නේ මේ සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා. දැන් මේ බෑ ගන්නට පෙන්වන්නේ. දැන් මේකට නැවත නැවත බැහැීම සඳහා කුමක් කළ යුතුද කියන එක ඒ සාමාන්‍ය පොත දැම්මට පස්සේ ඒක විද්‍යාවත් විස්තර කරනවා බුදුජානක විස්තර කරනවා බැලිය යුතු ආකාරයේ දන්නවනම් ඒ සඳහා ක්‍රම සහ විදි අතින් අපේ අතර වෙනසක් නැහැ ඕනම කෙනෙකුට අදාළ ක්‍රම සහ විදි හදා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන්නේ දෘෂ්ටි කෝණය. ඒ බලන බැල්ම. ඒක තමයි යථාභූත ඥාන දර්ශනය. එහෙම නැත්නම් යෝනිසමනස්කාරය. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ කල යුත්තේ මේකයි කියලා දැනගත්තට පස්සේ අනන්ත අප්‍රමාණ ක්‍රම තියෙනවා. දෙන්නෙකුට සමාන නෑ. ඒ හැම ක්‍රමයක් පිළිබඳව අවබෝධය හැම කෙනෙක් ගාම තියෙනවා. ඊට පස්සේ තමයි අපි මුලින් වැඩ ගන්න. මේ විදිහට ගැලවෙන්න ඕන මෙන්න මේ උපක්‍රමය කරන්න ඕන කියලා කලින් පාඩම් කරපේව නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒ වෙලාවට පාවිච්චි වෙන්න පටන් ගන්නවා. ඒ ඒ ටිකෙන් තමයි ත්‍රිපිටකය පිටලා තියෙන්නේ. ක්‍රමයේ අවබෝධ කරාට පස්සේ එක එකනා කියනවා මටත් තොතෙන්න ගියා මං ගැලවුනේ මෙහෙමයි. තව කෙනෙක් කියනවා මාත් තොතෙන්න ගියා මං ගැලවුනේ මේකෙන් කියලා ඒ කියන කතා ටික තමයි මුළු ත්‍රිපිටකෙම තියෙන්නේ. අටුවාවලක් තියෙන්නේ ඔච්චර. වෙන මොකක්වත් නැහැ. හැබැයි ඒ දෘෂ්ටි කෝණේ නැතුව මුළු ත්‍රිපිටකයේදී කරලා බිව්වත් ඒ පොත් ටික අච්චුපපුච්චලා නලලේ අලු ගෑවා. මොන ත්‍රිපිටකේ දැනගත්තත් අර දෘෂ්ටි කෝණේ ඇති වෙන තාක්කල් එනනම් පස්සති උපනිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති කියන විදිහට අරමුණ දිහා ඒ සත්‍යයුක්ත බලන බැල්ම දන්නේ නැත්නම් ඒ කෙනාට ඒ ත්‍රිපිටකේ මේවා කියලා තිබුණයි කියලා ලැබෙන වාසියක් අඩු. යම් විදියකට ඒ දෘෂ්ටි කෝණය හැදෙන්න ඕන එක හැදෙන්නේ අත්තර දිහරහ තමයි. ඒ නිසා මේ දැන් කරන අත්තර දිහක් අතහ කියන්නේ. ඒ නිසා Taman තුළ මේ සියලුම ප්‍රභවය ඒ මූල ශක්තිය තියෙනවා කියලා හිතන්න පිටි මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. මොන්නම දෙයක් හරි අවශ්‍ය වුණයි කියලා හිතිච්ච ගමන් අපි හීනමානකට වෙනවා. manussත්වයම දුර්ලභ වස්තුවක්. උද්දෝත්පාද කාලේ වගේම manussත්ව භාවයේ දුර්ලභ දෙයක් අපි දවසට පශ්චාත්තාප වෙනකොට නිකමට හිතන්න අපිට බුද්ධෝත්පාද කාලය කියනක මතක් වෙනවාද කියලා. අපිට manussාත්ම භාවයක් තියෙන බව මතක් වෙනවාද කියලා. චිනසප්පත්ති වගේ අපිට ඕන වෙලාවක වර්තමානයේ යන්න පුළුවන්කම තියෙන බව මතක් වෙනවාද කියලා. අපේ සත්‍ය ධර්ම ශ්‍රවණයක් තිබුණ බව මතක් වෙනවාද කියලා. සත්පුරු ශාස්ත්‍රයක් තියෙන බව මතක් වෙනවද කියලා. පැවිද්දක් කියන එක ලෝකේ තියෙන බව මතක් වෙනවද කියලා. ඒ තාක් ඒ තරම් අපි දුර්ලභ වස්තු ඉතාම පහත් තත්ත්වයටපත් කරලා පශ්චාත්තාපය ළඟට කරනවා. ඒකට කවුරක්වත් වයි කියන්නේ. කවුරක්වත් වගේ අපි හිතනවා මේ අම්මගේ තාත්තගේ වැරද්ද ආණ්ඩුවේ වැරද්ද වැස්සේ වැරද්ද කියලා කිව්වට ඒ බංකොලොත් භාවයේ අර්ථකතන මිස බුදුජානනාච අපට දෙන මේ ලයිසන් එක එහෙම නැත්නම් මේ අවසර පත්‍රය දුර පිළිබඳ කළු පිළිබඳ ඉගෙන ගන්න. චිවල කියවල ලක්ෂ වාරයක් කළ ඉගෙන ගන්න. ඉගෙන ගත්තට පස්සේ තේරෙයි ਸਰවඥාන්සේ නම් පිරුණා පාලවෘද්ධ 10600ක් කියලා තියෙනවා. මොකද ධර්මයේ පිළිුණු වෙලා නැහැ. ඒක නිකන් කහ කැල දෙකට කැඩුවා වගේ ධර්මයේ තියෙනවා. ඒක මේ අපි වගේ භාවනා කරන අයට නැත්තම් සතිය පිටන අයට නැත්තම් අනික් අය ගැන කුමන කතාවක්. අනික් බෞද්ධයන් ගැන කුමන කතාවක්. මිත්‍යා දෘෂ්ටියක් හදාහන වෙන කෙනෙක් ගැන කුමන කතාවක්. තිරිසනෙක් ගැන කුමන කතාවක්ද? අපාගත වෙනෙක් ගැන කුමන කතාවද? ඒ අතු අපිට හම්බෙලා තියෙන මේ අවස්ථාව ඔප්නංවා ගන්න එක නැත්නම් ඒක එළඹ සමාදන් වෙන එකට දෙවන්නේක් ඉන්නවයි කියලා හිතනවනම් ඒක මං හිතනවා බල්කොලොත් මංකොලොත් ලක්ෂණයක්. එimhe වැඩ කරන පිරිසක් අතර අතර ඉඳලා Taman වැඩි පොඩ්ඩක් හරි මේ ශිල්පී දන්න කෙනෙක් දැක්කොත් ඒක ආදර්ශයට අරගෙන ඒ කෙනා ගන්න ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම තමයි අපි මේ සාමූහික භාවනාවලින් කරන්නේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. ඉතින් මේ සාමූහික භාවනාවට අමතරව කමඨාට අමතරව මේ ධර්ම දේශනාව තමන්ටම කමඨහනක් වේවා, සුද්ධ වීමක් වේවා, භාවනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි මේ වගේම කෙලෙදා වගේම විනාඩි ස්වල්පයක් අරගනිමු. මේ ලස්කර ගන්නලද මේ කුසලතාවය නැත්නම් මේ කුසල මේ පෙනීන පිණි උදව් කළා වූ සියලු සත්පුරුෂ මණ්ඩල වලට සියලු ඥාතීන්ට අනුමෝදන් කරන අතරේ අප අපගේ ප්‍රාර්ථනා නැත සීපත් කරමි විජු කර ගැනීමට මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටවසා. මෙයදාකි යුක්තෝ අපි ත්‍ත්තාවතා ආදී ගාථා සත්‍යයනාට පෙරදෙමු. එත්තාවතාශගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාශගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාශගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා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 සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු